ගාන්සල පොඩ පොඩ ඉස්සරහට වෙනවනේ පිටිපස්සට තව ගොඩක් දෙන්නේ සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා චාරිත්‍රානුකූලව නිසනෝනේ පවත්වන ධර්ම දේශනාවට අවිලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම් දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරම් පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ දිස්වාසු අන්නස්ස පබස්සරන්ති කම්මාර බුද්ධානි සුනිට්ඨිතානි සංඝට්ඨ මානානි දුවේ බුජස්මින් ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ස්වාමීන් වහන්සේ අද්දා බුද්ධ සම්පන්න පින්වත්නි මේ නිස්සාරණේ බ්‍රහස්පතින්ද නිස්පතපස්ස ධර්ම දේශනාව සඳහා වටිනා සූත්‍රයක් කග්ගවිශාන සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඉතින් මේ කග්ගවිශාන සූත්‍රය පිළිබඳව හදාරන්න කැමති කෙනෙකුට ඒ සඳහා ਸਰුවඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොත තමයි බලන්න වෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ ગાථා වලින් සමන්විත සූත්‍රයක්. ඒක ගාතාවට වෙන වෙනම කතන්දරයක් තියෙනවා. නැත්නම් වෙනමම පණිවිඩයක් තියෙනවා. ඒත් මේ ගාථා 40ේම තේමාව හැම ගාතාවකම අවසාන පදයෙන් හුවා දක්වන්න උත්සාහ කරනවා. ඒ කෝචරේ කග්ග විසාන කප්පෝ කියලා. Taman හැසිරෙන්නේ කියලා කියනවා ඒකචාරීව. ඒක කඟ වේනගේ තනියඟ වගේ. ඉතින් මේ ගාථා 40ක් තමන්විත මේ සූත්‍රයේ 39ක්ම සමාත්ප වෙන්නේ ගාතාව සමහම සමාහන් කරන්නේ හමාර කරන්නේ ඒකෝචරයකක විසාන කප්පෝ කියලා වල තියෙන ධ්‍රුව පදේ කියලා නැවත නැවතත් හැම ගාතාවම දකින්න හම්බ වෙනවා අපි මීට සති දෙකකට ඉස්සලා ගත්ත මාතුකාදී පමණක් ඒක නැතුව ඒ ධ්‍රුව පදේ නැති ගාතාවක් හම්බුණා නමුත් ඊට පස්සේ ආයෙත් අපි පුරුදු පරිදි ඒකෝචරයකක විසාන කප්පෝ කියන ඒ නැවත නැවත අහන්න ලැබෙන පදේ සහිත ගාථා වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අදත් ඒ පළ තුන්වෙනි හතරවෙනි පදයට ගැලපෙන විදිහට ඊතුරු ගාථා වල පණිවිඩයක් තියෙනවා. නිදානයක් තියෙනවා. මූලික තේමාවට දක්වන අනුග්‍රහයක් අනුකූලතාවයක් තියෙනවා. මේකේ තියෙන දිස්වාසු වන්නස්ස පබාස්රන්ති. යම් කිසි කෙනෙක් රත්තරන් ආභරණයක් වගේ ගන්න වෙන්නේ මේකේ අටුවාව කියනවා වලයස්ස කියලා පදයක් දාගන්න කියලා. වලී කියලා කියන්නේ කාන්තාව පවදින පළඳින වලල්ලට කියන නමක්. එහෙම නැත්නම් දිස්වා සුවන්නස්ස වලයස්ස පබස්සරන්ති කියලා කාන්තා අතක පළඳින රත්තරන් වලලක තියෙන ප්‍රභාව දකින්නේ. එහෙම නැත්නම් ඒක මේ ඒකේ හිත පහදින ගතිය දකින්නේ කම්මාර පුත්තානි සුනිට්ඨිතානි තාම දක්ෂ රත්තරන් වැඩකාරයෙක් කම්මල්කාරී ආචාර්යෙක් හදපු ඒ රත්තරන් වලල්ලක ප්‍රභාස්වර සහිත රත්තරන් වලල් දාග සංඝට්ඨමානනි ද්වේ බුජස්මි එක අතට වලලු දෙකක් දැම්මුත් සද්ද නැගෙනවා කියලා කියනවා. ඒකයි මේ තේමාව. සංඝට්ඨමානාය තනි වලල්ල අත හොල්ලනකොට දඟලන්නේ දෙකක් වලලුවට ආසානිසත් දෙකක් දාගත්ත ගමන් දෙවෙනි බලවල දාපු ගමන් ওই ස්වර්ණයේ රත්තරනේ ප්‍රභාව වගේම දෙක එකට ගැටෙනකොට ඒ ලෝ සද්දයක් නැගෙනවා. ඒ සද්දේ ඉන්නේ දෙවෙනි බලවල ආපු ගමන් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සද්දෙට කැමති නැත්නම් ගෝධාවට කැමති නැත්නම් ඒකෝචරේ khග විසාන කප්පෝ අතට දාපු තනි වලල්ල වගේ ඒක චාරි වෙන්නේ කියන එකයි පණිවිඩය. ඉතින් මේක බෞද්ධ සාහිත්‍යයේ තේරවාදයේ දක්වන නිදර්ශනයක් තමයි වලලු දෙකක් එකතු වෙච්ච තැන සද්ද නැගෙනවා එක වලල සද්ද නැහැ. ඒ වගේම තමයි අං දෙක එකතු වෙච්චාම ගොනෙක් වෙනවා තනි අඟ වෙච්චාම කඟ වෙනෙක් වෙනවා. ඒක නිසා අපි ගොනෙක් වෙනවට වැඩිය කඟ වෙනෙක් වෙන්න තනි අඟක් වෙන්න සම්බන්ධ කරනවා. ඒ වගේම සරුවචනා සඳහන් කරලා තියෙනවා තනිකෙනා බ්‍රහ්මයි දෙන්න දෙයියෝ තුන ගම හතර කලහයි කියලා. ඒ නිසා තනිකෙනා ඉනවනම් කොතන හිටියත් ජීවිතේ බ්‍රහ්මයි. කොහේ හිටියත්. ඉතින් අපිට ඉන්න බැරි නිසා අපි තව ඇඳුත්තක් හොයාගන්න. විච්ච ගමන් දිව්‍යයන් බවටපත් වෙනවා. මේ ඇඳුත් එකතු වෙච්චම තුන්වෙනි එකෙක් එනවා. ඒකලා මේ කම්බු වෙනවා. ඒකට ගම එතනින් එහාට කලහයි. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා උපදීන්නේ අපි බ්‍රහ්මව බොහොම ගායක් තියෙනවා අපිට ඔය ලිංගික පරිණතයත් එක්ක එක දෙක කරගන්න. ඉතින් ඒක ලොකෝම ජයග්‍රහණයක් තමයි ජීවිතේ මිනිහෙක් වෙන්න නම් කසාදයක් බඳින්න ඕනේ කියලා අපේ කනට කොඳුරලා අපේ නෑදෑයෝම කියනවා. ඉතින් දෙන්නකට නිකන් හිටින්නේ නෑනේ. තුන වෙනවනේ. ඊට පස්සේ ඉතින් ජීවිතේ හැමාර වෙන්නේ කලහයෙන් තමයි. ඉතින් ඒක නිසා ඒ ඔක්කොමත් ඉවර කරලා මරණ මොහොතදී නැවතත් අර හතර ඉඳලක පාරට එකට බස්සනවා. බැසවට පස්සේ ලයි හත් බැඳගෙන සෝචති කිලමති පරිදේවේති පුරත්තාලං කන්දති අසම්මෝහං ආපච්චති කියලා හරියට මේ මේ හතර දිනත් එක්ක එකට ආවා වගේ අඬන්නේ නිකන් තනි වෙලා යන්න බැරුව. මතක නෑ අපි ආවේ තනියම කියලා. අතර මගදී මේ අඟ දෙක උනේ, දෙක තුන උනේ, තුන හතර උනේ. ඒක නිසා මේ විසම චක්‍රය දිහා බලන්ඩ එක ජීවිතයක අත්දැකීමෙන් නම් කොහොමඩක්වත් බෑ. ඒ නිසා සරුවචනාංශයේ පුබ්බේ නිවාසානුසති ඥානෙට හිත යොදලා එක කෙනෙක්ගේ පුද්ගලයේ සංසාර පුරාවට හම්බ වෙන හම්බ වෙන කුණු කන්දල් වලට ඇලී බැඩි ඒකම මම මාගේ කියාගෙන අනිත්‍යුන් තෝතෝ පළපළ කියලා අයින් කරගෙන කැරකෙන සංසාරේ අපිට 10 නොවිච්ච එකෙක්වත් ලං සංසාරේ නැහැ. නමුත් මේ ජීවිතේ අපිට ඒක පේන්නේ නැහැ. ඒක නිසා අපිට වෙන්නේ අපිට සහාය නොවිච්ච කට්ටිය හතුරු විදියට උන් පාන අන්‍යගංකාරය විදියට අන්‍ය දේශකයෝ විදියට ඒ නිසා ඒගොල්ලත් එක්ක යුද්ධ කර කර හරියට නිකන් මේ කට්ටිය අපිට මේ සම්බන්ධ වෙච්ච කට්ටිය හැමදාම ඉන්නා වගේ මේ අම්මම මේ තාත්තම මේ දුව දරුවම බදාගෙන සිපවලඳ ගන්න මේගොල්ලන්ගෙන් මොහොතකටවත් වින් වෙන්න බැරුව පිය විප්‍රයෝගයක් හදා කරගෙන මේ ගත කරන ජීවිතයේ මේ එක ජීවිතයක තියෙන පටු දර්ශනයත් එක්කම ඉන එක. යම් කිසි කෙනෙකුට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක්කෙනෙක්ගේ කතන්දරේ මෙරි මෙරි උපදින කතන්දරේ දකින්න නම් තේරෙනවා අපි එහෙම ඇයි හොඳයි නොකිය ගත්ත දිවෙන් දිව ගාගත්තේ නැති එකම සතෙක්වත් ලෝකේ නැහැ. <clears throat> අනිත් එක දිබ්බචක්කු ඥාණයට බලලා මේ උපදින මේ මරණ සත්තු දිහා බලපුවාම ඔය කොයි එකක් අල්ල ඇලි බැඳගෙන වාසය කරන ගියත් මැරිලා ගිහිල්ලා ඊගාව හම්බෙන එකටත් ඔය වගේම කෑදර කරනවා. ඒකෝට මේක මතකම නැහැ. ඒ තරම්ම චපලයි. නමුත් අපි හිතනවා මේක සදාචාරය, මේක මනුස්සකම, මේක තමයි මේ ඉන්නකම් කරන්න ඕනේ මගේ ගෑණි විතරයි ගෑණි, මගේ අම්මා විතරයි අම්මා මගේ තාත්තා විතරයි තාත්තා. ඉතින් අනික් කට්ටියට එන ගිහිල්ලා ගියත් කමන්නේ. සූර කාගෙන හරි කමන්නේ. මටයි මගේ කට්ටියටයි හම්බ කරන්න ගිහිල්ලා නොවිඳිනා දුක් විඳිනවා නොකරන ජඩකම් කරනවා. ඒක ලියලා අප්‍රමාණ මානසික කායික දුක් වලටපත් වෙනවා. ඒ නිසා මේ ජන නිවේ ජන විඥාණය ගත්තත් ආචාර ධර්ම ගත්තත් කෙනෙකුට අවශ්‍ය නම් කෝලාහලකින් අයින් වෙන්න ගමෙන් අයින් වෙන්න යාට කරන්න තියෙන්නේ පුද්ගලයෙක් වශයෙන් භෞතිකව ඒකචාරි වෙන එකයි. ඒකම විශාලම ජයග්‍රහණය. ඉතින් ඒක අමාරුයි. ඒක අමාරුයි කියලා කියන එක හිතන්නත් අමාරුයි. ඒ නිසායි මේ ලෝකේ දිහා බලනකොට පැවිද්දා කියන සතා සත්වෝද්‍යානික ඉන්න සතෙක් වගේ ගිහිල්ලා බලන්න වටිනවා. පැවිද්ද බලන්න අපි යනවා දුර බැහැර ඒ මොකද ඒ තරම්ම පැවිද්ද අපට ඒ තරම්ම දුෂ්කරයි දුර්ලභයි. ඒ නිසා අපි පැවිද්දෙක් දකින්න සද්ධාවන්තයා ඒ විදිහටම මේ සැදී පැහැදී සිටින තුර මංගේ වාගෙන යනවා. පැවිද්දට වෛරක්කාරයත් දකින්නකොටම කියනවා මේ යකාට මේ කාලා බීලා ඉන්න බැරිද කාලා ගෑණියක් කරන කසාද බඳලා මේ මොකද්ද මේ කරන්න හදන විප්ලවී කිය අර පැවිද්දට ඒ වාගෙම කරදරය කරනවා නිඳා කරනවා ඒ මොකද්ද ඒ තරම් මේක අලුත් දෙයක් ඒක එදා ඉඳලම පරිත්‍රාජකයන් වශයෙන් ආජීවකයන් වශයෙන් ශ්‍රමණයන් වශයෙන් සමාජයේට හැම වෙලාවෙම ඇහැට කුණක් වෙලා ඉඳලා තියෙනවා මේ පැවිද්දා. සර්වචනසේ පහලෙන් ඉස්සල්ලාම. නමුත් සර්වචන වහන්සේ සතර පෙර නිමිති වලට අවසානයෙන් දැක්කේ පැවිද්දෙක් බෞද්ධෙක් නෙවෙයි. මේ පැවිද්ද දකින්නටම නිමිත්ත ගත්තා. මෙච්චර එක සැරේ දකින්න ඕනේ. මොකද ඒ සතර පෙර නිමිති දුටුවේ සසර බිය නිසා. සසර බිය නැත්තම් කවදාකවත් නිමිත්තක් වෙන්නේ නැහැ. ඒක හැමදාම මේ ඔළුව නරක් වෙච්ච වෙනසේ සිවුරක් දාගෙන ඉන්නවා කියලා තමයි හිතේ. සසර බිය දන්නේ කරනට පැවිද්ද දකින්නකොටම නිමිත්තක් වෙනවා. යකෝ ඉසලදකෝ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන ඔක්කොටම උත්තරේ මෙතන මේ මේ ආචාර ධර්ම පැත්තේ උත්තරයක් තියෙනවානේ. ජන විඥානේ උත්තරයක් තියෙනවානේ. ඒක නිමිති වෙන්නේ නැහැ සසර බිය නැත්තම්. ඒ නිසා සතර පෙර නිමිති දුටුවේ සසර බිය නිසා යා ජම්මෙන්ම සතර බියක් තියෙන නිසා ඒකට උත්තරේ හොයන මනුස්සයා දැක්කත් වඳිනවා. තාම උත්තරේ හම්බෙලා නැති වුණත් මේ ප්‍රතිපදාව හරි කියලා තේරෙනවා. අනික් කෙනෙකුට කාමභෝගී කෙනාට හිතෙන්නේ මේ මනුස්සයා මේ රස හඳුනන්නේ නැති සමාජ විප්ලවයක් කරන තමන් එක්කම රණ්ඩු කරන අත්කිලමතාන යෝගයට වැටලා ඉන්නවා කියලා එයා ගන්නවා නම් ගන්න නිමිත්තක් පටිඝ නිමිත්තක් කලියුත්තක් විදිහට නෙමෙයි ඒ නිසා අපේ ජීවිතවලත් අපිට අවශ්‍ය නම් ඒ කියන විවේක ජීවිතයක්, උදකලා ජීවිතයක්, එහෙම නැත්නම් විශ්‍රාම ගත ජීවිතයක් ඒක නිසා මතක තියාගන්න එක ආචාර ධර්ම පැත්තක් තියෙනවා. ජන විඥාණයෙන් කළ යුත්තක් තියෙනවා. ඒකට අපි කියනවා කාය විවේකය කියලා. ඊට පස්සේ භාවනා කරලා නීවරණයන්ගෙන් ඈත් වීමක් තියෙන එකට කියනවා චිත්ත විවේකය කියලා. ඊට පස්සේ අනුශේ ධර්මයෙන් ඈත් වීමක් තියෙනවා. උපදි විවේක කියලා. ඉතින් මේ සූත්‍රයේ අටුවාව නිතරම කාය විවේකය ගැන තමයි කතා කරලා තියෙන්නේ. කාය විවේකය කියලා කියන්නේ භෞතිකව දුරස්ත වීම. ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්වීම. එහෙම නැත්නම් කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවට්ටෙන් අයින් වීම. කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ටෙන් අයින් වීම. ඒක ඉතින් ගිහිගේ හරයම අබිනිෂ්ක්‍මණය කියලා විස්තර කරලා තියෙනවා. නමුත් අටුවාවම දෙන්න හදන අර්ථ කතාවේ කියනවා මේ කග්ගවිසාන සූත්‍රයේ දැක්වෙන කතා සාමාන්‍ය ත්‍රිවිධ බෝධියම ප්‍රාර්ථනා කරන එක කතා නෙමෙයි පච්චේක බෝධිය පමණක් ප්‍රාර්ථනා කරන පසේ බුදුකම විතර ප්‍රාර්ථනා කරන ඇත්තන්ගේ කතා සහ උදාන ගාථා ඒ කියන්නේ පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කරන උදාන ගාථා මොකද පසේ බුදුරජාණන් වහන්සේලා බුදු වුණාට පස්සෙවත් සෙනග ඇසුරක් නැහැ බණ කියමනක් නැහැ. බත්තික පින්ඩපාතික ඕන නිසා සෙනග ළඟට පින්ඩපාති ගියාට ධර්ම ප්‍රචාර කටයුත්තක් නැහැ. ශ්‍රාවකයෝ ඇති කිරීමක් නැහැ. ඒ නිසා ජීවිතයේම ඒකචාරි. ඒ නිසා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවක් විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා දීලා තියෙන නිදාන කතා එහෙම නැත්නම් අටුවා කතා කියලා කිව්වොත් අටුවා කතාවල තියෙන්නේ මේක පසේපුතු වුණාට පස්සේ කරන ලද උදාන කතා විදියට. ඒකේ හැබැයි අවශ්‍ය නම් අපට ගන්න පසුබිම පෙන්නනවා. නිදානේ පෙන්නනවා. මේකේ පෙන්නන්නේ දිස්වාසුවන්නස්ස පබසරන්ති කියන එකට පෙන්නන්නේ රජ කෙනෙක් උයනකට ගිහිල්ලා මේ උයන් කෙලියේ ඉන්න වෙලාවක රජුරන්ගේ දාසියක් කෑමක් හදනවා රස කැවිල්ලක් එකාතක වලලු දෙකක් තියෙනවා එකාතක එක වලල්ලයි තියෙන්නේ. රජුරෝ විවේකීව මේ දාශිගේ මේ සුමේ කර්මාන්තේ කුස්සිය වැඩේ දිහා බලනකොට පේනවර තනි වලල්ල තියෙන අතින් වැඩ කරනකොට සද්ද එන්නේ නැහැ. දෙකෙන් වලලු දෙක දාපු අතින් වැඩ කරනකොට මේ සද්ද ඇහෙනවා රජුරෝ ඒක ගැනම අවධානයෙන් ඉන්නකොට අග්‍රමහේශිකාරය එතන රජුරෝ 16 පිළිබඳ පිළිබඳ හිත පහල කරලා කියලා. කියලා 16 එලවනවා. එලවලා එයා ඇවිල්ලා උයන්න පටන් ගන්නවා. එයාගේ අත් දෙකේම වලලු ගොඩවල් ගොඩවල් තියෙනවා. ඉතින් රජුරවන්නේ දිගින් දිගටම දිගින් දිගටම සංවේගය පහළ වෙනවා. මෙයා ළඟ තියෙන හුඟක් දක්ෂ කර්මාන්තකාරයෝ කරපු හොඳ ලෝ සද්ද නගන වලලු. ඉතින් ඒකේ ශිල්ප දක්වලා සුරල් දාලා මෙයා උයලා හදලා රජුරවන්න ගෙනලා පිළිගන්නවා. පිළිගන්නකොට එතකොට රජුරෝ මේ එකවලල්ලත්ෙන් දැනි සද්ද ඇහෙන්නේ නැතය. දෙකක් තිබුණොත් සංගට්ඨමානානි දුවේ බුජස්මින් දෙක වෙච්ච ගමන් ගෝසාව බව තේරුම් අරගෙනම ඒ වෙනකොටමත් විපස්සනා වඩලා ඒ වෙනකොටමත් පසේ බුදු වෙලා රජුරෝ කතා කරලා කියනවා මට රජුරෝන්ගේ කියලා ආමන්ත්‍රණය කරන්න එපයි කියලා. එතකොටම බිසුණාංශයට එහෙම නැත්නම් ආක්‍රමහයිජ කාට රසයක් එනවා මේ රජුරෝ ඒ තරම් අර දාශිත හිත බැඳලා දැන් රජුරෝ රජකමෙන් පහ වෙලා ඒ නිසා ඇමති මණ්ඩලයක ඇදවනවා. ඇමති මණ්ඩලයට කතා කරලා පස්සෙත් කියනවා ඇමති මණ්ඩලට මට රජුරෝ කියලා කියන්න එපා. මොකද මම තවදුරටත් එහෙම රජසිරි විදිහ කෙනෙක් නෙවෙයි. නමුත් ලෝකයා හිතන්නේ අර දාශිත් එක්ක හිට බැඳලා අශෝකමාලට මේ සාලියට වෙච්ච දේ තමයි අශෝකමාලාව කියලා කියන්නේ අඩුකුලේ දැරිවියක්. ඒ දැරිවිට හිට බැඳපු ගමන් රජකම නැති වෙනවා. මේගොල්ලත් හිතන්නේ ඒ වගේ එකක් වෙන්න ඇති. ඉතින් ඒ නිසා රජුරවන්ට සිද්ධ වෙනවා පෙන්නන්නේ මට එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ දාසියකට හිට බඳ නෙවෙයි. දාසියගේ තනියට තනිවලල තියෙන අතර හිට බඳක් නෙවෙයි. රජිනිගේ මහේශිකාවේ වල්ලු ගොඩක් තියෙන අතර ද්වේෂ කරත් නෙවෙයි. මේ දෙකක් වෙච්ච ගමන් ගැටුමක් එන එකයි කතාව කියලා රජුරවන්ට ධර්මාභිසමයට ප්‍රත්‍යක්ෂයට හේතු වෙනවා මේ නිමිත්ත. ඉතින් මේක තමයි කතාව. මේක තමයි මේ නිදාන කතා වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙකුට නම් මේකත් ඇති. අර පැවිද්දෙක් දකින්නකොට මේක නිමිත්තක් බාටපත්ලා ගේ ගියත ඇල්ලා තමනුත් පැවිද්දෙක් බාටපත් වෙලා පැවිද්දන් අතර ශ්‍රේෂ්ඨම පැවිද්ද බාට බුදුහාමරපත් වුණා. නමුත් හාමුදුරුවෝ දකින්න හැම කෙනාට මේක නිමිත්තක් වෙන්නේ නැහැ හැම කෙනාටම හග්ගෙඩිය කියලා බණී හාමුදුරන්ට සෝමපාල කියලා බණී ඕකනිට අපේ රටේ ස්වරූපේ පැවිද්දෝ කියලා කියන්නේ ගෙවල් දොරලා ඉන්න බැරි මේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න බැරි කමකට කැලේ හැංගිලා ඉන්න කට්ටියක් කියලා හිතන කට්ටියක් තියෙනවා. එහෙනම් මේ හරකක් හොරකම් කරලා පොලිසියෙන් එළවෙන නිසා කැලේට ගිය කට්ටියක් කියලා හිතන කට්ටියක් තියෙනවා. ඒක සමහරකට පැවිද්දගේ නිමිත්ත තියෙනවා. මේකෙන් මේ අදහස් කරන්නේ ඕනම තරම් ඕනම සපක් විඳින්න පුළුවන්කම තියෙද්දී අතහැරියා කියන එක. නමුත් පැවිදිච්ච ඔක්කොම නිවන් දැකලා නැහනේ. ඉතින් ලুকু රහසක් තියෙනවානේ. පැවිදිච්ච හුඟ දෙනෙක් මේ අසාර්ථක ජීවිත ගත කරනවා. එතකොට දැන් මොකද්ද තියෙන උත්තරේ? දැන් මේ පැවිද්දා දිහා බලාගෙන ලොකු කැපකිරීමක් කරලා ගිහියෙක් ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ බැලිනම් මේකට ආවයි කියලා කායි විවික ලැබුණයි කියලා. අතවාසියක් නැහැ. ඒ ගීගෙදර ජීවිතයත් අල්ලා කායි විවිකට එනකොට නම් මා ලොකු සිලිලාරයක් තියෙනවා ගෑණියක් අම්බලා ලොකුට පාටියක් දාලා මගුල් විතරක් කෑවා වගේ. ඔය බැන්දගේ අක්ෂණියක් නම් ඊට පස්සේ තනියම විඳවන්න එපායි. ඒක නෙවෙයි මොකද වෙලා තියෙනවා කියා ගන්න බැරි වෙලා තියෙන රහස උතන්නේ තියෙන්නේ. පාරේ යනකොට අත් දෙක අල්ලන්න ගියාට ගෙදර ඉන්න වෙලා තියෙන යක්ෂණියක් එක්කනේ. කොයි වෙලාව වහදෙයිද දන්නේ නැහැ. කොයි වෙලාව පීයේ බස්සයිද දන්නේ නැහැ. කොයි වෙලාවේ මොන කරයිද දන්නේ නැති එකක් නේ. ඉතින් මම කැනඩා ගියාට පස්සේ වාත් එක්ක කියනවා මේ හදිසි වැස්සා. ඊට පස්සේ බය වෙන පස්සේ ස්වාමීන් වහන්සේ කාර් එකේ කුඩේ තියනවා කියලා. මේකල්ලලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කැනඩාවේ ඉල්ලනකොට ඉන්නකොට මේ තුනක් ගැන නිතරම අවදියෙන් ඉන්න ඕනේ. නිතරම කුඩයක් අතේ තියෙනවා ඉඳපු ගම වහිනවා. අන්තික රසායන කියලා බලනකොට රසායන අස් කරලා තියෙයි කියලා බලාපොරොත්තුෙන් කොන්තෝරුවට යන්නේ කිව්වා ඕන වෙලාවක අස් කරන්න පුළුවන් කිව්වා තුන්වෙනිය ගෙදර එනකොට මගුල් පොටෝක තිබ්බොත් ගෑණි ගෙදර ඉන්නවා මගුල් පොටෝක බිම ගහලා තිබුණොත් ගෑණි ගිහිල්ලා වෙන්න තියෙනවා ওই තුනෙන් ඕන එකක් ඕන වෙලාවක බලාපොරොත්තු වෙන්න ඕන වෙලාවක වැස් වෙන්න පුළුවන් ඕනලා ගෙදරින් අස් කරන්න පුළුවන් ඕනලාවේ රසායන අස් කරන්න පුළුවන් රසායන ගෑණි දාලා ඉහිල්ලා තියෙන්න ඉඩ තියෙනවා ඉතින් කැනඩාව ජීවත් වෙනකොට මෙහෙම තමයි අපි ජීවත් වෙන නිසා වැස්සයි කියලා බය වෙන්න එපයි කියලා ඒ වාගේ තමයි ওই බැඳපු හැම කෙනාගේම ජීවිතේ. නවත් මේක කොල්ලබ්බ බවගේ ගලවන්න බෑනේ. ඇල්ලුවාට පස්සේ ආයේ මොන જાතියවත් ගලවන්න බෑනේ. ඉතින් අර පිටිම විතරක් ඉන්නේ ඉඳලා අපිට hina වෙලා ඉන්න පුළුවන් මේක නෑ. ගෑනු කට්ටිය හිටියා නම් මටත් බනිනවා මේ මේ ඒක වාක්‍යිකව බන කියනවා කියලා. ඔය කතාව උතරදී. නමුත් මම මේ හිතුවේ බණේදී මේ කායි විවේකයේ අමාරුයි. ඉතින් වැඩි දෙනෙක් ගියත් ඉන්නේ. කාය විවේකේ අමාරු වුණාට ලබාගත් කාය විවේකේ හැම කෙනාම චිත්ත විවේක බඩපත් කිරීමේදී ගිහි ගිය තහරිනවට වැඩි අමාරු කෘත්‍යයක් පැවිද්දන්න තියෙනවා. ඒකෙන් බර ගානක් අසාර්ථක වෙලා තියෙනවා. වැඩි ගානක් අසාර්ථකයි. ඒකයි හීරලුව ලෝකේ ඉන්නේ. පැවිදිලා ආයෙත් පැවිදි වෙනවා. මේ කරපු වැඩේ වැඩක් නැහැ. අපව පස්ස ගන්න. ඉතින් එතකොට මේ කාය විවේකේ නැතුව පුළුවන් විවේකේ චිත්ත විවේකේ ලබන්නේ නැත්නම් කාය විවේකේ ලැබීමේ ඒකාන්තම චිත්ත විවේකේට ආධාර උපකාරයක්ද ඒක මේ ඉනිමගක් වෙනවද එහෙම නැත්නම් කාය විකේ ඒකාන්තයෙන්ම චිත්ත විකේට උදව්වක්ද කියන ප්‍රශ්නේ සම්පූර්ණ අහඹයක් කාය විකේ ලැබිච්ච ඵලියට චිත්ත විකේ ලැබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ නමුත් සාමාන්‍ය චින්තනයේ හැටියට කියනවා මේ විවේක තුන සාක්ෂාත් කිරීමේදී අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදාව තියෙන්නේ. ඉස්ලාම් මේ අමාරු භෞතිකව සම්පාදනය කළ යුතු මේ කාය විවේකේ සම්පාදනය කරන්න. ඒකෙදි තමයි තේරෙයි මේ පණින්න හදන පිම්මේ බරපතලකම. නමුත් ලෝකයේ පැවිද්ද තියෙන නිසා ශාසනයත් නිසා ඕන කෙනෙකුට බලන්න පුළුවන් පැවිදිච්ච ඔක්කොම නිවන් දැකලත් නැහැ. පැවිදුණාට පස්සේ ගිහිගේ වගේ නෙවෙයි තාමත් දුක් අඩක් තියෙනවා. සමහරලාට ඊහා සමාන දුකක් තියෙනවා නෙක්ඛම්ම සිත දෝමනස්සයි කියලා. ගේ සිත දෝමනස්සයට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. මොකද පැවිද්දෝ සීදීනස ගන්නවා පැවිද්දොත් උපවිදි වෙනවා. පැවිද්දොත් ශාසනය පිළිබඳ වැරදි අදහස් කියනවා සුණක්කත්ත වගේ පුජජනස ඉන්න කාලෙම පැවිදිලා උපවිදිලා ශාසන දොස් කියපු ඇත්තෝ ඉන්නවා. ඉතින් එතකොට ඒ ඇත්තෝ මොකද මෙහෙම කරන්නේ? ඒ කට්ටියට කාය විවේකයේ තිය සාර්ථක වුණාට උපදී විවේක ලැබිලා චිත්ත විවේක ලැබිලා නැහැ. ඉතින් ඒකට බුදුහාමරෝ දෙන උත්තරේ මොකද්ද? කොච්චරක් බුදුහාමරෝ වග වෙනවද? කොච්චරක් බුදුහාමරංගේ ප්‍රතිපදාව මේකට වග වෙනවද? කොච්චරක් කාය වේගය හදාගත්ත මනුස්සයා තවදුරටත් පරිතද කරගන්න ඕනේද චිත්ත වේගය ලබා ගන්න කියන එක තමයි මේ සාකච්ඡා කළ යුතු දෙය කියලා මට හිතුණා. ඒ මොකද මේ පිරිස දිහා බලපුවම මේ හැම කෙනාම කාය වේගය ලබාගත් පිරිසක් කියලා ආරක්ෂාකාරීව කීතයි. කිටි කාලින හෝ දීර්ඝ කාලිනව කන්‍යා කැරින් වෙන්ුණා, කුලයා කැරින් වෙන්ුණා. ඒක නිසා මේ කාය විකේ අඳුනන කාය විකේ වර්ණනා කරන පුද්ගලියෙක්. ඉතින් එහෙම කෙනාගේ හැම කෙනාගේම චිත්ත විකේ සමාකාර නැහැ. සමහරෙක්ගේ වැඩි සමහරෙක්ගේ අඩුයි. සමහර වෙගෙන සන්තෝෂයටපත් වෙනවා සමහරෙකුට ඒක සන්තෝෂ වෙන්නේ නැහැ. අන්න එතෙන්ද බුදුහාමුදුරෝ කාය විකේ ගැන හිතන හෝ කාය ගැන වර්ණනා කර නැත්නම් කාය විකේ සාක්ෂාත් කරගත්ත කෙනා ඒ කාය විකේ උපස්තරණය උපස්ථානක පස්තරයක් කරගෙන එහෙම නැත්නම් ඒකෙන් මේ උනන්දුවක් ඇති කරන චිත්ත වේගය ඇති කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම පරීක්ෂමේ ප්‍රවේශමෙන් උත්තර දීලා තියෙනවා. තරුවචන්සේ වැඩ ඉන කාලේ භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා තේරනාම කියලා. ඒ කියන්නේ තේර කියලා අපි දැනට ගන්න මේ තේරවාදයේදී ගණන් ගන්නේ නවක මජ්ජිම මහා තේර කියලා චුන්ත කොටාශයක් කියනවා. උපසම්පදේල අවුරුදු 5ක් යනකම් නවකයයි කියලා කියනවා. 10ත් 5ත් 5ත් 10ත් අතර කියනවා මජ්ක්‍ධිම කියලා. ඊට පස්සේ 10ත් 20ත් අතර ගියාට පස්සේ මහා තේර කියනවා. ඉතින් මේ විදිහට 20 පැන්නට පස්සේ ඉතින් මහා තේර තමයි. ඉතින් මේ තේර කියලා කියන්නේ ස්ථාවර වෙච්ච කෙනෙක්යි. මේ කාලේ ඉඳලා තියෙනවා තේරනාම කියලා භික්ෂුවක්. ඒ භික්ෂුව ඊටාත්ම අප්‍රසිද්ධියට කැමතියි. ඒ ඒ ස්වාමීන් වහන්සේ ඒකචාරී ඒව ඒක විහාරීච හෝති. හැසිරෙන්නේ හැම වෙලාවෙම තනියම විහරණය කරන්නේ තනියම ඒ වගේම ඒකචාරීච ඒක විහාරීච වන්නවාදී තනිව ජීවත් වෙන්න ඕනේ මහානකම කරන්න නම් තනිව හැසිරෙන්න ඕනේ මහානකම කරන්න කියලා එක වර්ණා නිතරම ඒකමයි බණට කියන්නේ ඉතින් මේ ස්වාමීන්ගේ නම වෙන්නේ තේරනාම කියලා ඒ නිසා සූත්‍රේ නම දීලා තියෙන තේරනාම කියලා ඉතින් මේ අද වගේමයි අනික් සංඥා වංශලට මේක කෙනහිල්ලක් වෙලා තියෙනවා. මේ ශාන්තිගේ හැසිරීමට විරුද්ධ වෙලා තියෙනවා. මේ ශාන්තිගේ හැසිරීම අමරයක් විදිහට දැකලා තියෙනවා. මොකද මේ ඒකචාරී ඒක විහාරී ඒච වන්නවාදී කිය. පස්සේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ චෝදනාව ගිහිල්ලා තියෙනවා. මේ භික්ෂුව ගැන ඉතින් හිතනද බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ධර්මේශර වූ ඒ සරුවචනාංශේ වැඩ ඉන්න කාලෙත් තනිව ජීවත් වෙනාට බෞද්ධයෝතරනේ භික්ෂුන් වහන්සේලාත් විරුද්ධයි. ඒක නිසා එදත් තිබිලා තියෙනවා මේ කරප්පන් ගතිය. ඉතින් අද අපිට අපේ පවුලේ අය ඒකට විරුද්ධ වෙන කෙනා හඳ දෙයක් නැහනේ. ඊට පස්සේ පැවිදි වුණත් තනියව ගත කරන්න හදනකොට පැවිදි සංගමෙමුත් අනුමැතිය ලැබෙන්නේ නැහැ. එතකොට අපිට මෙවැනි ඒකචාරී ජීවිතයකට මුස්ලිම් මිනිස්සු බැනලා තියෙනවා කියලා ඉතිහාසෙ කොහරි තියෙනවද කියලා බලන කවදාවත් නැහැ. අපි ඒකචාරී ගත කරුවයි කියලා කතෝලික මිනිස්සුෙක් අපිට බැනලා තියෙනවද කියලා මට කවදාවත් නැහැ. ඒ නිසා අපිට බාධා වෙනවනම් එන්නේ බෞද්ධයෙක්ගෙන් දැනටමත් ඒකචාරී වෙච්ච කෙනෙක්. ඒ නිසා අපි කියනවා මේ බුද්ධ ආගමට ප්‍රධාන බාධාව අසවල් ආගමෙන් අසවල් දේවල් කියලා. නමුත් බුදුචානන්සේ පෙන්වන ධර්මයට ඒකචාරී වෙන එකට ඒ මිනිස්සු හුළඟකින් වචනයක් ප්‍රකාශ කළවත් නැහැ. මොකද ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒක අදාළ වෙනවා නම් වෙන්නේ බෞද්ධයෙකුට නැත්නම් අපේ කිට්ටුවන්ත නෑදෑ. ඊට නැත්නම් අපේම පැවිදිලා ඉන්න පැවිදි සහෝදරයින්ට තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා ඒ සමාජ විඥානය එදයි අදයි මොනම වෙනසක්වත් වෙලා නැහැ. ඉතින් ඒවා සිද්ධ වෙච්ච සිද්ධි තමයි මේ තේරණා භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේට චෝදනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මෙහා ඒක චාරීච හෝති ඒක විහාරීච වන්නවාදී මෙයා තනියම ඉන්නේ තනියම නිදාගන්නේ ඒකේ ಗುಣ කතා කරනවා කියලා. පස්සේ බුදුරජාණන්සේ චින්තන බුදුරජාණන්සේට නඩුවක් කාඩ පස්සේ දෙපාර්ශවේ කැඳවනවානේ. පස්සේ මේ තේරනාම් භික්ෂුගෙන්ලා අහලා තිනවා මහණ මේ සංඝයා වහන්සේලා කියනවා එකටලු යාග පින්නපාත යන්නේ එකටලු ආපහු එන්නේ එකටලු වළඳන්නේ එකටලු මේ එකට කියන්නේ 12යි පහුවෙලා එන පැය එක පැය නෙවෙයි තනියමලු වළඳන්නේ තනියමලු යන්නේ තනියමලු ඉන්නේ ඇත්තද කියලා. ඉතින් මම හිතනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. මම එහෙම ඒකචාරී කමට කැමති ඒකේ ඒක විහාරී කමට කැමති ඒක වන්නවාදී. ඒතර බුදුරජාණන්සේ කියනවා ඒකත් ක්‍රමයක් තමයි. හැබැයි යෝග අංග සම්පූර්ණ ක්‍රමේ නෙවෙයි කියන්නේ. ওই විදිහට තනියම යන්නේක තනියම එන එක තනියම හැසිරෙන එක ඒකේ ಗುಣ කතා කරන එකත් ඒකචාරිකමට ගැළපෙනවා හැබැයි ඒක අංග සම්පූර්ණ එකක් නෙමෙයි කියලා දැන් බුදුරජාණන්සේ පෙන්නවා ඕකට කියන්නේ නිකන් අපේ වචනේ කියන ඕකට තමයි කියන්නේ කාය විවේකයේ කියලා. නමුත් ඕක මත චිත්ත විවේකේ නැත්තම් ওই කාය විවේකයේ අංග සම්පූර්ණ ජාඩියට මූඩිය ලැබිලා නැහැ. පෙට්ටියට පියන හම්බෙලා නැහැ. එතනදී බුදුරජාණන්සේ අවස්ථාවක් කරගන්නවා මේ හාමුදුරන් විතරක් නෙමෙයි නඩු දාපු හාමුදුරන්වත් එක්ක නැත්තම් මේ බණ කියන බණහන අපටත් එක්කම මේ ඒකචාරිකම අංග සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ඒ තේරනාම සූත්‍රය ඒකයි ඒකේ තියෙන සන්දර්භමේ වටිනාකම. ඒකදී බුදුරජාණන්සේ කියනවා මහාන මේ විදිහට එකට තනියම පින්නපාති ගමට ගියත් ආපහු එනකොට ආවත් තනියම වැළඳුවත් තනියම කුටියේ ජීවත් වුණත් ඒක අංග සම්පූර්ණයි අංග සම්පූර්ණ ඉද බිකු යන් අතීතන්තම් පහිනා මේ භෞතික වශයෙන් ඔබ තනි වෙනවා විතරක් නෙවෙයි කාලයේ වශයෙන් බලන කොටත් අතීතාංශය අමතක කරන්න පුළුවන් වෙන්න ඕනේ අතීතාංශය ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. යම් අනාගතන්තම් පතිනිසට්ටම්. අනාගත සැලසුම් පැත්තක තියන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ පච්චුප්පන්නේ සුච අත්භාවයේ පටලාභේසු චන්දරාගෝ සුප්පටි විනීතෝ. එතකොට ඔබ අතීතයත් අමතක කරන්න. වර්තමානයේත් අනාගතයත් බහා තබුවන අපිට වර්තමානයේ හිටිනවනේ. මම දැන් මෙතන මේ ඉන්නවා. දැන් මේ මම දැන් මෙතන ඉන්නකොට මේ අත්පටිලාභයේ තේරෙනවනේ මේ කය බබයක් පමණ දිගයි. පරියංක භාවනාවේ දැන් ඉන්නේ. මේ පරියංක ඉන්නකොට ඉන්න බව මට දැනෙනවා. මේ විදියට ආස්වාද ප්‍රසවාසයෙන් හරි ඉන්න ඉරියව්වෙන් හරි දැනෙනවා. ඉතින් යම් වෙලාවක අතීතය අමතක කරන්න උදව් කරගත්තා වූ අනාගතේ පැත්තක දාන්න උදව් කරගත්තා වූ මේ කය පිළිබඳව චම් ඡන්ද රාගයක් තියෙනවා. මේක මේ මමය මේක මේ මගේය මේක මේ මගේ ආත්මය කියලා අන්න ඒකත් සුප්පටි විනීතෝ ඒක පිළිබඳව මනා විනීත ගතියක් හික්මන ගතියක් තියෙනවා නම් ඒවං කෝ තේර ඒක විහාරෝ විත්තරේන පරිපූර්ණෝ විස්තර වශයෙන් ඒක විහාරිකම පිරෙන්නේ අංග සම්පූර්ණ වෙන්නේ මේ වගේ කාලය අනුවත් තමයි වර්තමාන මොහොතට આવුත් මෙතන අනික් වෙලා අපි කෙරුවේ දේශය අනුව කායිකවද භෞතිකව. ඒකට කියනවා කාය විවේකය කියලා. ඉතින් කාය විවේකයේ අත්‍යවශ්‍යද මේ චිත්ත විවේකේ ලබන්න. එහෙම නැත්නම් කාය විවේකේ ලැබුණොත් චිත්ත විවේකේ ලැබෙනවා කියන එක ඒකාන්තද? නැත්නම් කාය විවේකේ ලැබුව කෙනා චිත්ත විවේකේ ලබන්න වෙනමම ව්‍යාපාර කරන්න ඕනේද? මේක බෞද්ධයන් අතර සාකච්ඡා වෙන ප්‍රශ්නකුත් නෙවෙයි. බලුවාම ත්‍රිපිටකයේ මේ තුන් පැත්තටම උත්තර තියෙනවා. කිසිම කාය වේගයක් මොකුත් නැතුව කෙලින්ම ගිගමම් චිත්ත වේග ලැබලා නිවන් ලැබුව ඇත්තොත් තියෙනවා. කාය වේගය ලැබලා પરම්පරා ගණන් පහන මහාන වෙලා ආත්ම ගණන් මහාන වෙලා තාම පිසු ගින හමුතොත් තියෙනවා. කිසිම චිත්ත වේගයක් නැහැ. හරියටම මහානකම තේරුම් ගන්න හරියට මහානකම කරලා ඒකෙන් චිත්ත වේගය ලබා ගන්න ආයාසයෙන් උත්සාහ කරන සංගයක් තියෙනවා. ඒ නිසා මේ අභියෝගය තාම විවෘත අභියෝගයක්. මේ නිසා සුරුවත් යන වහන්සේ ශික්ෂා තුනක් අපට උගන්වනවා. සීල ශික්ෂාව කියලා එකක් උගන්වනවා. එතකොට අපි කායික ක්‍රියා වාචික ක්‍රියා වලින් අයින් වෙනවා. මේ සීල ශික්ෂාව සඳහා කාය විවේකය අවශ්‍යයි. ඒක අපි සීල් ගන්න දවසට පන්සලට යනවා. තමයි ගෙවල් වෙනදා සීල් ගන්නවා. කිතරතර ප්‍රශ්නයක් නැත්තම්. එතකොට අපිට කායින් වචනෙන් අකුසල් සිදු වෙන දෙයක් ඇත්තේ නැහැ. සිදු වෙන අවස්ථාවල අයින් කරලා තියෙනවා. අරණ්‍ය කියලා කියවම ගහක් මුලට ගියාම ශූන්‍යාකාරට ගියාම ඒකෙදී හොරකම් කරන දෙයක් නැහැ. කතුම් මරණ දෙයක් නැහැ. කාමීත්‍යාචාර කරන දෙයක් නැහැ. බොරුවෙන් කියලමින් හිතන්නේ පරිසවචනේ දේශපාලන රැසීම් තියන්න ඕන කම නැහැ. ඒක ගියාට පස්සේ අපිට ලැබෙන මේ සීල ශික්ෂාව කවදාකවත් සමාධි ආනිසංස ගෙන දෙන්නේ නැහැ. සීල ශික්ෂාවෙන් ගෙන දෙන්නේ සීලාන්තස්ස විතරයි. ඊට පස්සේ යාට සිද්ධ වෙනවා සමාධි ශික්ෂාව කියලා වෙන පිටතද කර ගැනීමක් කරනවා. වෙන එකලසක් ගන්න. එතකොට යාට සීල ශික්ෂාවට අමතරව වෙනස් විදිහක ධර්ම ඕජාවක් ධර්ම රසයක් එන්න පටන් ගන්නවා සමාධිය හරහා. මේකට කොතෙක් දුරට මේ කාය ශික්ෂාව මේ සීල ශික්ෂා නැත්නම් කාය විවේකේ වැදගත් වෙනවද කියන එක බුදු කෙනෙකුට තේරෙනා මිසක් අපිට තේරෙන්නේ අපි දෙනවා කාය විවේකේ දෙනවා දුන්නට පස්සේ චිත්ත විවේකේ ලැබෙයි කියලා හිතනවා. ලැබෙන්න ඕනයි කියලා ධර්මානුකූලව හිතනවා තර්කානුකූලව හිතනවා. නමුත් කායික ලැබිච්ච පමණින් චිත්ත විවේකේ නොලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අවස්ථාවල් පේන්න තියෙනවා කාය විවේකයෙන් තොරව චිත්ත විවේකේ ලබාගත් ගිහියන්ගේ කතා. එතකොට ආසනිය පිළිබඳව ශික්ෂාගතයේ ඒක මේ පිළිවෙලට වැඩ කරන එක පිළිබඳව අභියෝගත් මතුවෙනවා. නමුත් යම් කෙනෙකුගේ සෝවාන් ආදී මාර්ගඵලයටපත් වුණා නම් ප්‍රතිශතයේ 95කටත් වඩා ලැබිලා තියෙන්නේ කාය විවේකේ ලබලා ඊට පස්සේ චිත්ත විවේකේ ප්‍රයත්න කරලා සාර්ථක වෙච්ච කතා. ඒ වගේ වාර්තාගත වෙච්ච ප්‍රමාණය ඉතාම අල්පයි. ත්‍රිපිටකයේ ගිහිල්ලා තියෙන එක කාය විකේ නැතුව චිත්ත විකේ ලැබපු අය එතන කාය විකේ ලැබල චිත්ත විකේ නොලැබිච්ච අය මේකේ සුවිශේෂී කොටස් ටික තමයි සූත්‍ර 115000ක් විතර අපිට එකතු වෙලා තියෙනවා සුවිශේෂී දේවල්. කාය විකේ ලැබල චිත්ත විකේ ලැබපු 84 ලක්ෂ 84000ක්. සෙනග ඉඳලා තියෙනවා ඒ ඔක්කොම සූත්‍ර වල නැහැ. ඒක නිසා වැඩියක්ම ඉතිහාසයේ පෞරුගාල බලනකොට පේන්න තියෙන්නේ කාය විවේකේ සාක්ෂාත් කරගෙන චිත්ත විවේකේ සාක්ෂාත් කරගෙන ඊට පස්සේ තමයි උපදි විවේකේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ පෙත තමයි අපට මේ අවුරුදු 2600 ගියාට පස්සේ මේ දී ඇති සාක්ෂි ටිකෙන් පෙළගස්වගෙන කොතෙක් දුරට අපේ කාය විවේකේ අපිට චිත්ත විවේකයට බලපානවද? කායික ලැබුණ පමණින්ම චිත්ත විවේකේ ලැබෙනවද? එහෙම නැත්නම් කාය විවේකයේ කැළම නැතුව චිත්ත විවේකයට යන්න පුළුවන්ද කියන මේ තුනටම විරුද්ධව ඉඳ තියාන යන මනුස්සයර කියන යෝනිසමනසිකාරය තියෙන කෙනෙක් කියලා. එයා දන්නවා පුහුණු කරපු මනසකට මොනම පසුබිම අවස්ථාවක්වත් නැතුව ඕන චිත්ත විවේකයක් කොඩි ගහට ගන්නත් පුළුවන්, ගෙන්න කම්පලේ ගන්නත් පුළුවන්. ඒකට ඉඳ තියා ගන්න ඕනේ. නමුත් ඒක හැම වෙලාවෙම ස්විප් පැදේ කියලා හිතන්න එපා. ඒ අවශ්‍ය වෙලාවට කාය විවේකේ දීලා ඊට පස්සේ චිත්ත විවේකේ හොගෙන ඊට උපදි විවේකේ කියන ක්‍රමානුකූල වැඩ පිළිවෙලට යන්න අපි නිහතමානී වෙන්න ඕනේ. ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ. ඔලොමල කන්නතු වැඩ කරගෙන යන්න ඕනේ. අපි මේ පිළිවෙලට වැඩ කරද්දී අපිට ඉස්සරහින් කෙනෙක් යන්න ඉඩ තියෙනවා. ඔය අපි අපි දන්න මොනවත් නැතුව එයා ගිහිල්ලා අපිට සලුට් එකක් දාගෙන යන්නත් ඉතින් තියෙන වැඩ ඉවරල කරන්න දෙයක් නැහැ. එයා ඊට ඉස්සර සංසාරවල එහෙම උපදේශ මේ සම්පatti තියෙන කෙනාට කලින් යන්න පුළුවන්. එහෙ නැත්නම් අපිත් එක්ක යන පිටිසෙන් මම තරම් එක්කෙනෙක්වත් දක්ෂ නැහැ කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. අනික කටි මේ තාම අඩු ගන්න සීලියත් රැක ගන්න බෑ. මේ භාවනා කරන මහ ලෝකයට ඇවිල්ලා හිටියට සීලියත් රැක ගන්න බෑ. ඒක පහත් කළා සලකන්නත් එපා. ඒ විනය හෙට ඩබල් ප්‍රොමෝෂන් ගාලා මට ඉස්සරහට යන්නත් ඉඩ තියෙනවා. අන්න මේකට ඉඩ තියාගන්න පුළුවන් නම් මම කියනවා මේ මනුස්සයා යෝගාවචරික කියලා. මෙව්වයිදී ඕවා කොකු කර ගන්නවා නම් ඕවා ප්‍රශ්න කර ගන්නවා නම් මෙහෙම වෙන්නේ ඇයි කියලා අපිට කවදාක කමටහන සුද්ධ වෙන්නේ නැහැ කොහොමඩක්වත් සුද්ධ වෙන්නේ නැහැ මොකද අපි මේ සංසන්දනය කරලා ගන්න තියෙන උදව්ව ධෛර්යය වෙනුවට සංසන්දනය කළා මන් දෝත්සහය වෙන්න කටයුතු කරනවා ඒක තමයි අද පුරාවට ජනමාධ්‍ය කෙරෙන්නේ ඒක තමයි මේ පුරාවට අපේ චින්තනයේ තියෙන්නේ. අපි සංසන්දනය හරහා චිත්ත වික්ෂිප්ත භාවයේ සඳහා කරුණ හොයන එකට කියනවා නැස්චාර්ථවාදී, රන්ද්‍රගවේෂී, වැරදි හොයන මානසිකත්වයක් අපි ළඟ තියෙනවා. ඒ මානසිකත්වයේ දැන් බෝ වෙන ලෙඩක් වටපත් වෙලා. අපෙන් අපේ දරුවන්ට යනවා, දරුවන්ෙන් දරුවන්ට දරුවන්ට යනවා. ඔක්කොගම වැඩි හොයන ගතිය. නමුත් මේ හම්බ වෙන අවස්ථාවේ වාසිය අරගෙන Tamange ජාම බේරගන්න නැත්තෝ අපිට නොදැන ඒගොල්ලන්ගේ ජාම ඒගොල්ලෝ බේර ගන්නවා. අපිට නැද්ද මේ ඥානෙ? අපිට නැත්නම් මේ අවස්ථාවේ වාසිය අරගෙන අපේ වැඩ ටික කරගෙන යන එක මේකට සාමාන්‍ය ලෝකයා අවස්ථාවාදී කියලා අපිට බයි. වාසිය අරගෙන යනවා ඒක නම් බුදු මුළු ශාසනයම අවස්ථාවාදයක් මුළු ස්ථේරවාදයේම අවස්ථාවාදයක් අවස්ථාවාදී ලබන්නේ කවුරුත් ජය ගන්නවක්වත් නෙවෙයි පරද්දන්නත් නෙවෙයි නිවන් දකින්න නිවන් දැක්කට පස්සේ යා පූර්ණ ආත්මාර්ථකාමී අතහැරලා අනික් අය විදිහෙන් කටයුතු කරනවා තමන්ගේ පූර්ණත්වයට එනකම් මේක කියන විදිහට කියන විදිහට අර පූර්ණ සම්පූර්ණ වෙච්ච ඒක විහාරිකම නැතුව ඒව අනිකයට කතා කරන්න යන්නෙත් නැහැ. විස්තරේන පරිපූර්ණ කරන්න නැතුව අනිකයට බණ කියන්න යන්නෙත් නැහැ. මොකද එතකොට අපි වැඩි බණ කිව්වා වෙනවා. ඒ නිසා අපි ඉස්සලා විස්තර වශයෙන් පරිපූර්ණ කරගෙන පුළුවන් හරිය බෙදලා දෙන එකයි තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බලනකොට සම්තති අමතුමාගේ කතාව එහෙම නැත්නම් බද්දේ කරත්ත සූත්‍රය පුදුමාකාර විදිහට සරුවචනanse මේ සංකර අවස්ථාවලදී තාමත් ඒක විහාරිකම කුළු ගන්නලා ක්‍රම වේදයක් අනුව ඒක විහාරිකම ලබන්නත් පුළුවන් සමහර පිමි දෙක තුන පැනලා ගිහිල්ලා ඒක විහාරිකම ලබන අවස්ථාවලුත් පෙන්ලා දීලා තියෙනවා ඒ සම්තති අමෙතුමාගේ කතාවේදී තියෙන්නේ කොසල් රජුරන්ගේ රාජධානියේ ප්‍රාන්තයක සිවිල් යුද්ධයක් ඇති වුණා පස්සේ මේ මේ අමෙතිවර පිටක් කරා ඒ සිවිල් යුද්ධේ ජයගෙන එන්න කියලා රජුරන්ට යන්න නැති නිසා මේ අමෙතිවර ඊටාම දක්ෂ ඊටාම සූරව මේ සිවිල් යුද්ධේ සමනයටපත් කරා පස්සේ කරපු දේ පස්සේ මේ රජුරෝ මේ මේ ඇමතිවරයාට හත් දවසක් රජසිරිය දුන්නා. ඒ රජුරෝ සිංහාසනෙන් බැස නෙවෙයි. ඔබට මේ රාජ්‍යනේ ඕන සැපක් දවස් හතක් ඇතුළත ගන්න. බණ්ඩගාරේ ඕන දේ පාවිච්චි කරපන්. ඕන සැපක් විඳපන් කියලා. ඉතින් පස්සේ මෙයා මේ හම්බෙච්ච අවස්ථාව නිසා මෙයා දවස් හතේම හොඳම මත්පැන් බීලා හොඳම සංගීතය තියාගෙන හොඳම නාටිකාංගනාව වට කරගෙන දවස පුරාම සැනකෙලි කෙලිනවා, උයන් වතුවල යනවා. මේව කළ දවස් 7ක් රජසිරිය වින්දා. හත්වෙනි දවසේ ඇතෙක් උඩ නැගලා රජ කෙනෙකුගේ ඇඳුම් ඇඳගෙන සේනාපරිය පිරිවර සහිතව පින්න යනවපා වීදියක් දිගේ උයන් සිටි බලන නර්මයි. ඒතර බුදුරජාණන්සේ මේ පැත්තේ පින්න පාති වඩනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව. ඉතින් අර මනුස්සය ඇතා පිට යන බොහොම සිරියාවෙන් බුදුහාමුදුරුවෝ බද්ධ හැමක් කරුත් බලන්නේ. දැන් මේ රජ සිරියෙන් බලන මේ ඇතා පිට යන රජුරුවන්ගේ රාජාවරණයි තෙදා මිනිස්සු බලනවා. ඇතා පිට යන මනුස්සයා බුදුහාමුදුරන් පොඩ්ඩක් ඔළුව පාත් කරනවා. බුදුහාමුදුර දිහා බලලා එතකොට මිනිස්සුන්ටත් වෙනසක් වෙනවා. එතකොට බුදුහාමුදුර කියනවා මේ එමෙතිවරයා අදම නිවන් දකිනවා අදම පිරුණම් පානවා කියලා. ඉතින් මිනිස්සුන්ට මේක ඇහිලා කියනවා නිකන් බුදුහාමුදුරනේ කට ගන්නවට කතා කතා කරන්නේ මේ රජසප්ප විඳිමින් නාටිකාංගනාව වට කරන කාල බීලා මේ රජසිරි විඳින්නට උයන් කෙලියට යන මේ මිනිස්සයා අදම මැරෙනවයි කියන. අදම රහත් වෙනවයි කියන. ඉවරයි. ඒ ජවනිකා ඉවරයි. ඊට පස්සේ බුදුජානනාංශේ මේ පින්නපාත කරන්න ඇවිල්ලා දාන ටික වළඳලා හැන්දෑවේ විවිධිය ගත කරන අතර සම්තති ඇමතිවරය යනවා උයන් කෙලියට. ගියාට පස්සේ යාට ඉතාම කැමති නාටිකාංගනාවක් ඉන්නවා. පුදුම ලස්සනට ඇඟ නලවන්න පුළුවන් නටවන්න පුළුවන්. ඉතින් මෙයා හොඳට බීලා සංගීත රාව ඇති කරගෙන මේ නාටිකාංගනාවගේ රංගනය බල බල ඉන්නකොට මේ නාටිකාංගනාවට දැන් කාලේ ඉන්ටර්ප්‍රිටේෂන් කරන කට්ටිය කියනවා මේ ඇනොරෙක්සියා කියන ලෙඩ තියෙනවා. ඇනොරෙක්සියා කියන මානසික අසහන තියෙනගේ ලස්සන ඇඟ කර්මන්‍යතාවේ නැති වෙයි කියලා කන්නේ නැහැ. ඇඟ කෙට්ටුවට සුඛනාමයේ ධානයින්ද කෑම මෙයාට අපත්‍ය වෙලා. ඉතින් ඒකෙන් නාටක කරගෙන ඉන්න දවස් 7ක් නටලා නටලා නටලා නටලා අන්තිම දවසේ වේදිකාවෙන් දැද්දිම එහෙම ඩොග් ගාලා මැරලා වැටෙනවා. ඉතින් රජුරෝ හොඳටම බලා ඉන්නවා මේ නාටිකාංගනාවගේ අන්තිම සූර දර්ශනය බලබලා ඉඳි බලනකොට වේදිකාව වැටෙනවා රජු රසන මේ නාටිකා නාට්‍ය කැලලක් කියලා ළඟට ගිහලා බලනට ඇද්දකත් ඇල්ල කටත් ඇල්ල මැරිලා රජුරණ ඇතුළ විශාල විශ්වෝපයක් මෙච්චර මං වෙනුවෙන් සතුට වෙන්න හිටපු මනුස්සයෙක් එතකොට කොහොම හරි ඩෝප් එක හිඳෙනවා. ඒ කියන්නේ බීප් එක යනවා. දැන් වේදිකාවේ තියෙන ජීවිතයේ සත්‍ය රංගනයක්. ඒ රංගනය ඉවරයි. හොඳම නාටකමල මේ රජුරවන්ට ඊට පස්සේ ඇතිවෙච්ච ශෝකය මොනම හේතුවකින්වත් ඇමතිවරු වට කෙරුවත් බිව්වත් සංගීත දුන්නත් මොන දෙයකින්වත් තරක් ගන්න බෑ. රජුරෝ වහාම යනවා බුදුරජාණන් වහන්සේ ගාව. එයාට මතක් වෙනවා උදේ පින්න පාත යනකොට බුදුරජාණන්සේ ඔළුව පාත් කරව බව. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ රජුරවන්න කායි විවිකයක් කතා කරන්නේ නැහැ. කෙලින්ම චිත්ත විවිකයක් ගැන කතා කරනවා. ඒ රජුරවන්න එතනදීම ඒක තේරෙනවා. ඒ තේරුණාට පස්සේ ඒ රජුරෝ ඒ රජ ඇඳුම් වල ඉඳද්දිම රහත් වෙනවා. රජ ඇඳුම් ඇඳගෙන ඉඳද්දි රහත් වෙනවා. බුදුරජාණන් කියන සබ්බාබිබුං සබ්බවිදුං සුමේධා සියලු දේ ජයගත්තා වූ සියලු දේ විනිවිදින්න පුළුවන් වූ ඒ සුමේධ නම් වූ උප්පත්ති පණ්ඩිතයාට සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ ඒ කෙනා සපාල්ලන්නෙත් නෑ දුක අල්ලන්නෙත් නෑ අතීතය අල්ලන්නෙත් නෑ අනාගතය අල්ලන්නෙත් නෑ අතර මෙතන අල්ලන්නෙත් නෑ සියලු ධර්මයන්හි නිලුම්පතකට වෙරිච්ච වතුර කඳුලක් වගේ තර වෙන්න තුව ජීවත් වෙනවනම් සබ්බං ජහං තණ්හක්ඛයේ විමුක්තං සියල්ල අතහැරලා තණ්හාව ක්ෂය කරලා විමුක්ත වෙනවා තමහං නරං ඒක විහාරින් භූමි. අන්න ඉබෙනි නරේකට මම කියනවා ඒක විහාරය කියලා. අලංකතෝ චේව සමංචරේති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අලංකාර රජ කෙනෙක් වශයෙන් හිටියට මම කියනවා මෙයාගේ සමචරියාවක් තියෙනවා කියලා. ඉතින් ඒකකොට මෙතෙක් කල බුදුහාමුදුරුවෝ වශයෙන් මහානදම් පුර්ණ සංඝයාට මොකද වෙලා තියෙන්නේ? එක්කෙනෙක්වත් කිසිම මාර්ගඵලයක් ලැබෙලා නැහැ. මේ රජසප විදලා රජ ඇඳුම් ඇඳගෙන දවස් 7ක් කාලා බිල නටලා හිටපු රජුරු මෙතන ඇවිල්ලා මේ රහත්ුණයි කියලා බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට සියන්නිකයි ලොකු අහම්තුරු මොනවා කියයි? බුද්ධ ධර්මයන්තන්සේ ඇමතිවරයා මොනවා කියයිද මේකට? සදාචාරවාදියා මොනවා කියයිද මේකට? ඉතින් කතෝලික මිනිස්සු බුදුහාමුදුර ගැන මොනවා කියයිද? මුස්ලිම් මිනිස්සු බුදුහාමුදුර ගැන මොනවා කියයිද? අපි මොනවා කියයිද? අපිට තියෙනවද බුදුරජාණන්සේ මේ වගේ දෙයකදී මේ විවේකයේ කියන පදයට දෙන අර්ථය තේරුම් ගන්න පුළුවන් තරම් සර්වඥතා ඥානයක්. දැන් බුදුහාමුදුරු කියන දේ පිළිගන්න වෙනවා. අර සම්තතියමිතුර බීලා තියෙන බවත් පිළිගන්න වෙනවා. පන්සිල් ගත්තෙත් නැහැ කියලා පිළිගන්න වෙනවා. බාපණයක් දාගෙන හිටියේ නැහැත් කියලා පිළිගන්න වෙනවා. gedirin අවසර අරගෙන අවිලත් නැහැ කියලා පිළිගන්න වෙනවා. ශීල ශික්ෂාවක් රැක බව පේන්නත් නැහැ. නමුත් මේ මනුස්සයා සබ්බාභිභුම් සබ්බ විදුර සුමේලා. සියල්ල දේ අභිර ඉක්මවලා ගිහිල්ලා විනිවිද දැකලා ඒ සුවිශේෂී ප්‍රඥාවක් යා ළඟ තියෙනවා. එහෙම නැත්නම් උප්පත්ති ප්‍රඥාවක් යා ළඟ තියෙනවා. එහෙම තියේදි බොණ්ඩ පුළුවන්. එහෙම තියේදි නාටිකාවත් එක නටන්න පුළුවන්. එහෙම තියේදි තැතෙක් කුඩ යන්න පුළුවන්. එහෙම තියේදි තැතෙක් පිට බහින් නැතුව බුදුහාමට ඔලුව පාත් කරලා විතරක් ගරු කරන්නත් පුළුවන්. මේවා එකක්වත් පුදුරජානනාංශ මේ මනසගේ අවලංකමක් විදියට manussත්වයට කෙලසීමක් විදිහට දකින්නේ මේ ඔක්කොම තියෙදි මිනිස්සෙක් වෙන්න පුළුවන්. මිනිස්සෙක් වෙන ඕනම කෙනෙකුට ඊගා චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන්. අපි එහෙම නෙවෙන්නේ බලන්නේ තමුසේ කියන්නේ කායයි. ඈ ගොයියම කුලේද? කහින්න පුළුවන්ද? නටන්න පුළුවන්. මේ දකින්න මිනිස්සයා තුල මොන්න තරම් දේවල් අපි බලනවා. බලන්න ඕනේ. ඒකනේ අපිට බුදුහාම කියලා තියෙන්නේ දාන දීල භාවනා හෝ සීල සමාධි ප්‍රඥා පිළිවෙලක් තියෙනවා. ඒ නිසා අපි මේ මනස දැකපම අහනවා දවසේ දන් දෙන මිනිහද සීලකන මිනිහද කියලා අහනවා. නමුත් මේ මනුස්සයා දෙන උත්තරෙන් මේ මනුස්සයාවත් ඇත්තටම දන්නේ නැහැ නේ මම දන් දෙන මිනිහද සීලකන මිනිහද කියලා. ඒ තරම් වංචනික ධර්ම ගොඩක් නේ අපි මේ ඇවිද්දවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඒකට නෙවෙයිනේ. මනුස්සකමටනේ. ඉතින් බිව්වයි කියලා මනුස්සකම නැති වෙන්නේ නැහැ නේ. මේ රජසප්ප වින්දයි කියලා මනුස්සකම නැති වෙන්නේ නැහැ නේ. මනුස්සකම තියෙනවනම් බුදුරජාණන්සේ දන්නවා තමහර කෙටි මාර්ග තියෙනවා ෂෝට් කට්ස් තියෙනවා. යාගේ සුමේද ගතිය නිසා, uppatti ප්‍රාණය ප්‍රාණය නිසා හරියට මිටියෙන් ගහපුවාම ඇනේට ඇනේ බහිනවා. ඉතින් ඒකෝට අනික් අයට මේක තේරෙන්නේ නැති නිසා තාසනේ ත්‍රිපිටකේ කියවගෙන යනකොට නිකන් ඉඳපු ගමන් බත්තල ගලක් තිබිලා හැපුණාගේ චරස් කාලා වදිනවා කොහොනෙත් කියුවත් එක මොන විදිහින්වත් ගැලපෙන්නේ. බත් කනකොට ගලක් හැප්පුණා වගේ හැපෙන තැන් ගොඩක් තියෙනවා. මහසී සයඩෝ සාංශේ වටික සේරම එකතු කරලා ත්‍රිපිටකයේ තියෙන මේ දෙයියට හැපෙන වචන ඔක්කොම එකතු කරලා විස්තර කරලා දෙනවා. මේ විපස්සනාව කියන එක සමහර වෙලාවල් වලට තර්කවාදී වුණාට තර්කයට න්‍යායට ගියාට බොහෝ විට තර්කයට අහු වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට පිළිගන්නාසුළු මනසක් අවශ්‍යයි. රැඩිකල් වාදී මනසක් අවශ්‍යයි. යෝනිසමනස කාර්යයක් අවශ්‍යයි. භාවනා කරගෙන යන කෙනෙක්ගේ Tamange පැත්තෙන් බැලුවොත් මේක වාසියට අරගෙන සිල් රකින්න නැතුව මට සම්පූර්ණයෙන්මගේ rahat වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් ඒකත් අමනකම. ඒකත් මරිමෝඩ ගතියක්. ඉතින් මේක ගැන කියනකොට පාවොක්සයිඩෝ කියනවා. හරි මුද්‍රඥානසේ පළවෙනි ධර්ම දේශනා දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධ කරා. ඒ කවුරුත් නැහැ කියන්නේ උඹේ පළවෙනි ධර්ම දේශනා අහලා බලපන් සෝවාන් වුණොත් කවුද විරුද්ධ වෙන්නේ? උඩේ නැත්තම් පාවොක් වරේ මං ඉතුරු වැඩි කියලා දෙනවා වුණා නම් කවුද විරුද්ධ වෙන්නේ? ඔබ ඇතෙක් උනේ ඉඳලා ගිහිල්ලා try කරලා බලපන්. නැත්නම් ආයේ ධාතුරේට කිව්වා වගේ දිත්තේ දිත්ත මත්තන් තියෙනවනේ පොතේ කියවලා බලන්න. රහත්තුනත් හරි මමත් එන්න උඹට වඳින්න. උනේ නැත්නම් දැන් වදින් පාවුක්. මේ සම්තතිය අමතිවරය වගේත් බලපන්. අතීතයට තමත කරන්න බලපන් අනාගතයට තමත කරන්න බලපන් විනිවිදෙන්න බලපන් දිවන් දැක්කෝ කවුද විරුද්ධ වෙන්නේ. නිසා ඒ ඇත්තෝ එහෙම කෙරුවට ඒ පූර්ව පාරමිතා සහිතව අපිට එහෙම අවස්ථාවාදයකට යන්න බෑ. ගිහිල්ලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. බල්ල බැන්නම් හිටතරක් කරගන්න එපා ක්‍රමයක් තියෙනවා. ආය පටන් ගනින් දානේ. ආය පටන් ගනින් සීලේ. ආය පටන් ගනින් සමාධි ප්‍රඥාවෙන් කියලා මහා සීසයිඩෝ ස්වාමීන් වහන්සේ අර ගිහියන් පිළිබඳව තියෙන සම්පූර්ණ විස්තරය ත්‍රිපිටකයේ දෙහි යටපෙන වචන සේරම එකතු කරලා පරිච්ඡේදයක් ලියලා ඒක හිතා ගන්න බෑ බුරුම ශාංශනමක් එහෙම ලියයි කියලා මොකද බුරුමේ අන්තිම සම්ප්‍රදාන කුල රටක් ඒ ශාංශ ලියලා තිනවා හුඟ දෙනෙක් හිතාවි මම මේ සීලය පුංචි කළ සලකන්න කතා කරනවා මම මේ අබිනිෂ්ක්‍මණය පුංචි කළ සලකන්න කතා කරන කෙනෙක් කියලා නමුත් මම ඕගොල්ලෝ පරිච්ඡේදේ හමාර කරන්නේ කොහොමද අද අපායේ ඉන්නේ 99%ක්ම සිල් නැති නිසා ඒ නිසා භාවනා පැත්තකදීදී අපායට යන්න ඕන නම් සීලෙ නොතකයිද. හැබැයි මට වැඩිය සිල් අඩු කෙනෙක් නිවන් දකින්න බෑ කියලා අදහසක් ගන්න එපා. ඒක බුදුහාමුදුරණ තේිනවා සාරුඤ්‍යතා ඥාණයට. ඒක නිසා අපි භාවනා කරනකොට අපි ලොකු කැපකිරීම කරනවා. දාන දෙනවා පෙත්ත කපලා. ඒකල අපි සීල ආනිසංස බලාපොරොත්තු වෙනවා. ඔකට කියනවා ආමනකම කියලා. ඔකට කියනවා මෝඩකම කියලා. මරිකම කියලා. ඒ සීලේ රැකලා හිතනවා මට සමාධි ආනිසංස ලැබෙයි කියලා. ලැබෙන්නේ නැහැ. මේ බේතට මේ උත්තරේ බේ සනීපේ ලැබෙන්නේ. වෙන සනීපයක් ලැබෙන වගේ සමාධි ආනිසංස සමාධි භාවනා කරලා විපස්සනා ආනිසංස ලැබෙනවා. බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිසා එකින් එකින් එකින් එකින් කරන්ඩ කරගෙන යන වෙලාවේදී බොහෝ විට ඩබල් ප්‍රොමෝෂන් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඉඳපු ගමන් ඩක් ගාලා පැනල යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වුණත් ඒක නොදැකුණාසේ නොදැක්කාසේ අර පිළිවෙලට යන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දැන් අද කාලේ තියෙන දක්ෂම ක්‍රමය. ඉතින් හුඟව දෙනෙක් කියනවා එහෙම පිළිවෙලට යන එක මොන්ඩිසෝරි වැඩක්. කෙලින් කියන්න ක්‍රම තියෙනවා. මේ මේ තැන් වල මෙවුවා තියෙනවා. ඇයි කරන්න බැරි කියලා. ඒ ඕන කෙනෙකුට ඒවා කියන්න අයිතියක් තියෙනවා. ශාසනේ ඕනම කාරණාවක් ඔප්පු කරන්න කරුණු තියෙනවා. මේ බුදුහාමර පෙන්නපු ක්‍රමේ සම්පූර්ණ වැරදි කියලා බුද්ධ වචනේම ඔප්පු කරලා පෙන්නතයි. ඒකේ අපේ ගණන් සර් කෙනෙක් හිටියා. හරි මාසය ගණන් හදන්න යා කළු ලෑල්ලම ඔප්පු කරලා පෙන්නන බිඳුව සමාන 1යි. ගණන් හදලා කරලා පෙන්නනවා බිඳු සමාන එකයි. වාද කරන එක්කෙනෙක් කියනවා දොර බාගෙට වහලා කියන එක සමානයි බාගෙට ඇරලා. සමීකරණ දෙපැත්තේ බාගෙ බාගෙ කියලා කපදපුවම ඇරලා සමානයි වහලා. එච්චරයි. දොර ඇරලා කියන්නේ වහලා. මොකද ගණිත ක්‍රමයේ හැටියට දෙපැත්තේම සමාන වචන දෙක තියෙනවා කපලා දාන්න පුළුවන්. බාගෙට ඇරලා කියන්නේ බාගෙට වහලා. ඒ නිසා අපි ඕක දිගේ යන්න ගියොත් පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වාගේ පටලැවෙනවා. එහෙම යන වෙලාවල් නැහැ කියන්න එපා. අපිට දන්නේ නැතු ධර්ම ක්‍රමයේ පැවැදෙන වෙලාවල් එනවා. නමුත් අපි යම් වෙලාවක ප්‍රතිපදාව කරනකොට 1 2 3 ක්‍රමයට යන්නේ. කාය විවිකයට පස්සේ චිත්ත විවිකේ, චිත්ත විවිකයට පස්සේ උපදි විවිකේ. නමුත් මේ මේ ඒක විහාරි ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ දෙන යම් අතීතන්තම් පහින අනාගතං පත්ති පටිනිසට්ටා යම් කිසි කෙනෙකුට ඒ අතීතය අමතක කරලා දාන්න පුළුවන් නම් ඒක කිවිච්ච මගුලක් එහෙම නැත්නම් තරපේ කවන ලද හැලක් හැවක් වගේ දෙයක් ඕක ගැන මොකට කල්පනා කරන්නේ අනාගතේ තම නොපද්දයක් මොකක්ද අරලා දාපන් පච්චුප්පන්නේසු තත්ත භාව ප්‍රතිලාභේසු දැන්ට උඹට තියෙනවා වර්තමාන මොහොතේ මම මේ සුවසේ ඉඳගෙන ඉන්නවයි කියලා එකක් නැත්නම් මේ වාඩි වෙලා ඉන්නකොට මම දැන් මෙතන කියන එකක් අන්න ඕකට යම් චන්ද රාගයක් එන්න පුළුවන් නම් ඒක විනිවිද දැකපන් ඒකට අතීතයක් නැහැ අනාගතයක් නැහැ වර්තමානෙත් නැහැ. මේකට මම කියනවා ඒකචාරී ජීවිතය කියලා. මේකට මම කියනවා ඒකචාරී ජීවිතේ විත්තරේන පරිපූර්ණ. විස්තර වශයෙන් පිරිපුන් කරන ලද ඒකචාරී ජීවිතයක්. ඒ නිසා අපි එතුම අපි ගිහි ගෙදරම ඉන්නවයි කියලා. අමුදරුවන් සහිතව කේවල වල ප්‍රශ්න සහිතව ඉන්නකොට ඒ මිනිස්යාට ඒ ඉන්න පරිසරයේදීම චිත්තක්ෂණයක් උපයන්න පුළුවන් නම් අරසා කරන්න පුළුවන් නම් සමාද වදින්න පුළුවන් නම් මම මේ චිත්තක්ෂණේ උත්සාහ කරනවා මට අතීතයක් නැහැ ඒක ගියා ඉවරයි. අනාගතය ගැන සැලසුම් කරන එක හීනයක්. මම මේ දැන් වර්තමානයේ සැපෙන් ඉන්නවට මගේ ගෙදර ගෑණි කැමති නැහැ. මගේ නෑදෑයෝ කැමතිත් නෑ. ඒගොල්ලන්ට ඕනේ මේ ගෙදර වල ඉන්නකොට දුක් කරදර ගන්න ඕනේ. හිත පීඩා ගත්තොත් තමයි බෞලේ වගකීම් ඉෂ්ට කෙරුවයි කියලා කියන්නේ. නමුත් මම මේ මොහොතේ සැපෙන් ඉන්නේ. ඒක පිළිබඳවත් මට නෑ ආඩම්බරයක්. ඒ ඉන්න සැපේ පිළිබඳව චන්ද රාගයක් නැත්තම් එමන්ස ඒ චිත්තක්ෂණේ නිවන් ලැබලා තියෙනවා. කවුරු මොන જાතියෙන් චෝදනා දැම්මත් අපල් උසාවි කියලා නඩු දැම්මත් බුදුදහම කියනවා ඒ මනුස්සයා ඒ චිත්තක්ෂණේ නිවන් ලැබලා තියෙනවා. විමුක්තිය ලැබලා තියෙන. ඒකට විත්තරේන පරිපූර්ණ ඒකචාරී ජීවිතය කියලා කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊගාව චිත්තක්ෂණයට යනකොට අපිට මේක නැතුව ආය අපි කෙලස් කොටකට වැටෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කෙලස් කොටකට යනකොට ඊගාව චිත්තක්ෂණ ඕනනම් ආය විවේක වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. කිසිම කෙනෙකුට ඒක බෑ කියන්න බෑ. ඉතින් එන්නේ මේ වාගේ ඒකට කියනවා ප්‍රතිදේහ කියලා නැත්නම් ප්‍රතිශක්ති කියලා කියනවා. ඒ වගේ උත්ප්‍රේරණයක් අපිට ඇති කරගන්න ඕනේ ඕනම තැනක මේ ගන්න පුළුවන් කියලා ඒකටයි අපි අරණ්‍යගත වෙලා රුක්ඛ මූලගත වෙලා ශූන්‍යාකාරව තබන්නවා භෞතික වශයෙන් අමුදරුවෝ නෑ භෞතික වශයෙන් භෝග නෑ ඒ නිසා අපි කාම ගුණයන්ගෙන් ඈත් වෙලා නමුත් අමුදරුවන් පිළිබඳ මතකේ තියෙනවා භෝග පිළිවෙත මතකේ තියෙනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. ඔකට කියනවා නීවරණ කියලා. කොච්චර ගිහින් අතහැරුවත් නීවරණ ටිකත් එක්කයි අපි කැලියට යන්නේ. ඒක දන්නේ ගිහිගේ අතරමිනිය විතරයි. gederin මිනියට නීවරණ ප්‍රශ්නිකුත් නැහැ. අලිමන්තයට හරක් කියලා. ඔක තේරෙන්නේ නැහැ. ඒ නිසා ගිහිගේ අතරමිනිය දෙනවා. ගිහිගේ අතරලා වාඩි වුණාට නීවරණ ටික තිබුණට වැඩිය පොදි කරනවා. ඊට පස්සේ මනස සම්පූර්ණ සටනක් කරන්න වෙනවා. ගිගියත හැරීම කියලා කියන්නේ කාය විවේකේ නම් මේ නීවරණයෙන් අයින් කිරීම නම් චිත්ත විවේකේ ලබන්න සම්පූර්ණ ප්‍රයත්නයක් කරන්න වෙනවා. සාර්ථක වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. සාර්ථක වුණාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මේ ලබාගත් චිත්තක්ෂණය. චිත්ත විවේකය. එහෙම නැත්නම් ඒකෝදි භාවය. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවය මට සක්මනේදී ගන්න බැරිද? පරියන්කේදී විතරමද පුළුවන්? ඔන්න ටිකක් වෙලා උත්සාහ කරනකොට ඉස්සලා ඉස්සරනම් බෑ මොකද ඇස් දෙක ඇරලා කය හෙල්ලෙනවා වටපිට පේන නිසා බෑ කියනවා. නමුත් කරගෙන කරනකොට වෙලාවක අරෙන් කිට්ටු ප්‍රමාණයක් විත්තරේන පරිපූර්ණ නැති වුණාට සක්මයේදී ටිකක් ගන්න පුළුවන් යම් යම් විචල්්‍ය සාධකේ හැලහැප්පිලා තියෙද්දි එයාට තේරෙන පටන් ගන්න මේ විවේකයේ පරිසරයත් එක්ක බැඳිලා නැහැ. විවේකයේ අරමුණත් එක්ක බැඳිලා නැහැ. විවේකයේ ස්වාධීන දෙයක් හොඳම තැනදී ඇති කරගෙන ටිකක් හොඳ නැති තැනකදීත් ඇති කරන්නේ. ඊට පස්සේ එදිනදා ජීවිතය ගත කරනකොට බලන්න මේ විවේකී ඇති කරගන්න බැරිද? භවනා මධ්‍යස්ථානයේ යම් තැනකදී දැක්කොත් මේ පරියන්කේ ධක්මනේ එදිනදා වැඩවල යම් ප්‍රමාණික විවේකයක් උදකලාවක් විශ්‍රාම ගතියක් ගන්න කියලා. ඊට හිතෙනවා ගෙදර ගියාම දහසකුත් එකක් වැඩත් එක මේක බැරි වෙයි කියලා සාධාරණයි. නමුත් මේක ඇති කරගත්ත මිනිස්යාට විතරක් අවස්ථාවක් තියෙනවා අලංකතෝචේපි සමංචරේති කියන රජ අඳුන් අඳගෙන ඇතෙක් පිට යද්දිත් මේ එදා අරණ්‍යයේදී මම ඇති කරගත්ත විවේකයේ මට දැන් චිත්තක්ෂණයට යන්න බැරිද කියලා කල්පනා කරොත් සතුප්පාදේ ඇති වෙන්නේ අර විවේක ස්ථානයේ ඇති වෙච්ච අර ඇති කරගත්ත විවේකය ඇතෙක් පිටේ ඉඳදී අලංකාරය කරපු රජෙක් වගේ ඉඳදී ගන්න පුළුවන්කම මුතුරජාන්ත කියනවා මනුස්ස මානසිකත්වයේ විතරයි තියෙන්නේ කියලා. තිරිසනගේ සාජාසයත් එක්කම ගන්න බෑ. යක්ෂයෙකුට ගන්න බෑ. දෙවියෙකුට ගන්න බෑ. බ්‍රහ්මයෙකුට ගන්න බෑ. නිසා මේකට මගුල් සක්වල කියලා කියන්නේ. මේ මනුස්ස ලෝකෙට කියන්නේ මගුල් සක්වල කියලා. ඒ තරම් මේ විෂිතුරු වැඩ කරන්න. ආශ්චර්යමත් වැඩ කරන්න පුළුවන්. නමුත් සදාචාරවාදීය හිතන්නේවත් නැහැ එහෙම එකක්. එයා හිතන්නේ බෑ බෑ ඇතේ කුඩ නැංගොත් අලංකත ඇඳුම් ඇඳුත් අපි බුදුහාමට විරුද්ධයි. ධර්මයට විරුද්ධයි. ඒ නිසා මෙතන විවේකයක් නැහැ කියලා. නමුත් සම්තති අමිතිවරයා පෙන්නවා ඒ බුදුරජාණන් වහන්සේලා නිවන් දැකලා සල්ප වේලාවකින් ආය සංස්කරණය කරලා අපවත් වෙනවා. ඒ වගේ මම මේ කියන්නේ නිවන් දකින්නත් එක්කම අපවත් වෙන්න කියන එක නෙවෙයි. ඒ කතාවේ තියෙන එකක්. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ කරදරකම් කරලු තියෙද්දි ඒකත් එහෙම තියෙද්දි ඒ අතරමැද නිවන් ලැබනවා කියන එකට මම කියන්නේ අර මයංගනේ තෙල් බේත් කාර්යය කියපු කතාව. මිනිස්සෙක් මේ දවස්වල බස් නැති කාලේ මයංගනේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා අම්පාරණට යන්න ඉන්නවා. ඉතින් පොලිමේ ඉන්නවා 10යි වෙලාව. දැන් බස් එක නගින්න ඕන නිසා පොඩි කාගෙන ඉන්නකොට පණිඩියක් කරනවා. බස් එක ඩිපෝට ගෙනිච්චා. එනකොට පෑ දෙකක් පමා වෙනවා. දැන් කරන්න දෙයක් නැන්නේ. මිනිස්සයා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා තේ එකක් බොනවා. තේ එකක් බොන්නට යනකොට මේ අහක්කේ බුලත් පිට කියන මිනිස්සයාට හිතනවා බුලත් පිට විසි කරලා තේ එක බිව්වොත් හොඳ නැහැ. බුලත් පිට එක අහක්කක තියාගෙන මැදින් තේ එක ගහන්න ගිහිල්ලා බලාගෙන ඉන්නකොට කඩේට ගියාට පස්සේ ෂෝකේස් එකේ තියෙනවා වඩේ. මං වඩේ එකක් කෑවොත් පැයක් දෙකක් අල්ල යනවා. දැන් එතකොට තේක බොණ්ඩත් ඕනේ, හක්කේ බුලත් ටික තියාගන්නත් ඕනේ, වඩේ කන්නත් ඕනේ. එමන්ච එක පැත්තක හක්කේ බුලත් ටික තියාගෙන අනිත් හක්කෙන් වඩේ කන ගමන් මැදින් තේක ගන්න. තේකක් බීලා වඩේ කෑල්ලක් කාලා ආයතියක් බීලා ඔක්කොම වෙලා හක්කේ තියෙන බුලත් ටික කාගෙන එළියට පයින්. එනිසා තේක බොණ්ඩ එහා පැත්තේ තියෙන වඩේ එකයි මෙහා පැත්තේ තියෙන බුලත් ටික බලපන්නේ නැහැ. ওই දෙක කියලා දෙන්න මයංගනේ ඉන්න මිනිහට පුළුවන් නම් භාවනා යෝගාවචරයට ඕක තේරෙන්නේ නැද්ද? මේ කුණු කන්දල් තිබුණාට ඕවලුවේ දාගන්න නැතුව තේයක බීපන් තේයක බීලා වරින් වර වඩේ කෑල්ල කෑල්ල කාපන් තේයක වල වැසි බුලත් දාපන් කාලා එළියට බලන්න ඉතින් මේගොල්ලෝ ඉතින් අහනවා කොහොමද සාංශ බුලත් පිට වම් හක්කේද තියන්න ඕනේ ඒක මේ දකුණු හක්කේද තියන්න ඕනේ තේයකට සීනි කොච්චර දාන්න ඕනේද මේ තේයක බීලා බලුවා පිස්සුනේ පිස්සුනේ මේ කමටහන් සුද්ධ කරන්න කියව පහන දේවල් කෙරෙන්න ඕනේ වැඩේ දන්නවනම් මෙච්චරත් බුදුරජාණන් වහන්සේ හේතු කරන දීලා තියෙනත් එයා හිතනවා මේකේ මයංගනේ කඩේක ඇති කුලත් ටිකක් කන ගමන් වඩේ එකක් කන ගමන් තේ එකක් බොන හැටි පොතක ලියලා ඇති කියලා හිතනවා. මයංගනේ කඩවල ලියන පොත් ඇත්තෙත් නැහැ පොත්වලව ලියලත් නැහැ. කෙරෙන්න ඕනේ වැඩේ මේක නා. ඒ පැත්තෙන් එක පැත්තෙන් ගෑණි කන පින්නම් ගන්නවා මෙහෙන් දරුවෝ කන පින්නම් ගන්නවා කන්තුරේ බොස් එහෙම මෙහෙම වලි දානවා ඒ තේදෙත් අර මෙල්බන් වලින් මනසේ කියනවා ඒ ඔක්කොම තියේදී දවල් 12ට කාර් එකට ගිහිල්ලා ලන්ච් ඉන්ටර්වල් එකේ විනාඩි 15ක මොන හරි කාලේ විනාඩි 45ක් කාර් එකේ ඉඳගෙන භාවනා කරනවා. අපිට මොනවාක් ප්‍රශ්නයක් නැති නිසා තමයි අපිට මේ භාවනා මධ්‍යස්ථාන හරි නැහැ. ඒකේ කහිනවා මිනිස්සු, ඒකේ ශබ්ද කරනවා, ගුරුරයා හොඳ නැහැ. අන්නම් මනම් බයිලා කතා කරන්නේ මේ විවේකයේ අඳුනන්නේ නැති නිසා. විවේකේ නැති නිසා නෙවෙයි. මේක දන්නවනම් වරක් දැහු කෙනෙක් නම් එයා මේ අලංකත කෙරුවත් ඇතෙක් පිට හිටියත් ගිහි වුණත් පැවිදි වුණත් මොනවා වුණත් මේ විවේකයේ තියෙන්නේ තාන්නමාන වල නෙවෙයි manussකමේ කියලා දන්නවනම් අපිට කොච්චර රෙද්දරේ වුණත් වමනේ ගියත් නින්දාටපත් වුණත් manussකමට මුකුත් වෙන්නේ නැහැ. කවුරුත් එහෙම නිකමටවත් හිතලා තියෙනවා. අපිට මේ රෙද්දරේ වුණොත් මොනවක්වත් කරන්න බෑ. ඒක හොදාගෙන ඉන්න ඕනේ විවේකකම ලබන්න නැත්නම් manuss වෙන්නේ කියලා නෑ. ඒක ඊතර තීටි manussකම තියෙනවා. ඉතින් ඒක අර manussකමට හෝ විවේකයට ගරු කරන මනුස්සය මේක ගැන කතා කරන්නේ නැහැ. අවශ්‍ය වෙලා ඒක නැති කරගන්න හදනවා මේ අනික් පිසුන්ගින්ට කරදරේ නිසා. ඉතින් මේ වගේ දක්ෂකම් බුදුහාමුදුරුව කියලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක මේ පුංචි කාරණා ටික උඹට අවශ්‍ය කරන විවේක නම් විවේකේ උපයගනි මිස ඒක උපේන ක්‍රම බුදුහාමුදුරුවගේ පහත් මට්ටමට දාන්න එපා. බුදුරජාණන්සේ කියන්නේ අතිශය උත්තම වූ ප්‍රඥා ගෝචර වූ ක්‍රමයක් තියෙනවා මේ මනසේ මේක තියෙනවා. නෑ කියලා තියෙන බෑ අසුර කරන මිනිසුන්ගේ තියෙන බුබ්බඩකම නිසා අසත්පුරුෂකම නිසා. උඹලට දීලා තියෙන උඹලා උඹලගේ හිත කුර කර කරලා තියෙන නිසා. බුදුන්සේ කියන නෑ උඹලම තියෙන සිද්ධාන් නිවන් දකින්න පුළුවන් ගැතිය. ඒක දන්න බව දන්නවනේ ඒත් බුදුහාම කියන තුන්වෙනි ආර්ය සත්‍යය කියන. විමුක්තිය කියන එක දැනට තියෙනවා. සාක්ෂාත් කරන්නේ පිළිබඳ විමුක්ති මාර්ග ප්‍රතිපදාව දෙන්නෙකුට සමාන නෑ. Taman ඒක උපයා ගන්න හැටි වෙනස්. ඒක නිසා අර අම්මණ්ඩිගේ රජුර දැක මම්මණ්ඩිගේ ඝාතකේ එක වලල්ලයි තිබ්බේ. අනික් අතේ වලු දෙකක් තිබුණා. තනි වලල්ල තියෙන අතේ හොදි හඳිකාවට සද්ද ඇහෙන්නේ නැහැ. අත් දෙක වලලු දෙක තියෙන එක හොදි හඳිකාවට සලසල ගන්නවා. රජුරන්න මේකම ලොකු නිමිත්තක් වුණා. ඒතර රැකින හිතුවේ මහේජිකා හිතුවේ රජුරව දාසිට සිත් බඳලයි කියලා. ඒකේ බැලලා එළවන අත්වල වලලු ගොඩාක් තියේදී එයා හොදි හඳිකාලා ගෙනලා රජුරන්න පූජා කරනකොට කියනවා. ඒක රජුරගේ වැඩේ වෙලා. මට රජුරෝ කියලා කියන්න බෑ. එතකොට හිතනවාද මේ වල්ලු කොටත් වෙන රජිනේගේ අත් දෙකට වෛර කරයි කියලා? රජුරන්ව වෛර කරන්න ඕන නැහැ. රජුරෝගේ වැඩේ වෙලා එතකොට. රජුරෝ මේ 16 වය මහේජී කාව 16 එළවැවේ මොකටද කියලා එතන යුද්ධය පසින්දලන්න යනවාද? නෑ. මොකද මේ දෙන්න ඉන්නේ භෞතික ලෝකේ දෙන්න හැමදාමත් රණ්ඩු කරනවා. රජුරෝ ඒක ගණන් ගන්න යන්නේ නැහැ. ඒ නිසා රජුන තනියති වලල තිබ්බත් එකයි අත් දෙකේ වලල වලු දෙක අතත් තිබුණත් එකයි මහේජිකාය තිබුණ එකත් එකයි ඔක්කොම ඉක්මෙව්වට පස්සේ අතේ වලු ගන්න ප්‍රශ්නයක් නැහැ. අතන තියෙන තනියතේ තනි වලල නිමිත්තක් වෙන එක. තනියතේ තනි වලල නිමිත්තක් වෙන එක. ඒක දන්නේ නැත්නම් අපි ඊට පස්සේ ගියා නිවන් දකින්න නම් 16ක් ලැබලා තනියතේ වලලක් දාලා හොඳ යටි ගාවන්න ඕනේ. ඒක තමයි කමටහන කියන්නේ. ඉතින් ඒකට හොයාගෙන යනවා අනේ කොහෙද ඉන්නේ තනි යතේ වලලා දාපු 16යි අත් දෙකට වල දෙක දාපු 16යි ඔබ වහන්සේ දැකපු නිසා නිවන් දැක මට අනේ කරුණාකරලා 16 වෙලා දෙන්න ඒ වලල් වල දෙන්න ඒක දැක්කොත් මම නිවන් දකි කියලා හැම උපමාවක්ම පටලවාගෙන තියෙන ශාසනය උපමා උපමේ තන්නේ කර පටලවාගත්ත දෙයක් ඒකයි මේ අභිධර්මයේ අට කතාවලයි වාලික පාගගෙන තියෙන්නේ බුදුරජාණන් කතා කරලා තියෙන උපමා වගේ නමුත් කාටවත් තේරෙන්නේ නැහැ මේකෙන් ගන්න තියෙන අර්ථය අර උපමාවම මනිනවා දිගපල්ල කොහොමද කොතනද තිබුණේ කියලා. භාවනා කරන ඉදිරියට යනකොට මේවයි ටික ටික විමුක්ත වෙනවා. පටන් ගන්නකොට ඇත්තම ඔක්කොම කණ්ඩෝ. ඔක්කොම කාලා පාර හදාගත්තට පස්සේ තේරෙනවා මේක තමන්ගේම හිතේ දක්වන ආකල්පයකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. එතන යහ කල්පනාව කියලා කියනවා. විප්ලවීය කල්පනාව කියලා තියෙනවා. ඒකෝට තමන්න තියෙන මේ තමන් ළඟ තියෙන එකක් ඉස්මතු කර ගැනීමක් මිස බුදුන් දෙන දෙයක්වත් ත්‍රිපිටකයෙන් අපිට හම්බෙට ඉන්ජෙක්ෂන් එකක්වත් නෙවෙයි. ඒකේ තියෙන උත්ප්‍රේරක ගතිය. කැටලිටික් ඉෆෙක්ට් එකක්. ඒක උත්ප්‍රේරකය වැඩි කරලා පැත්තකට නොනලා පස්සේ උත්ප්‍රේරක මොකුත් වෙන්නේ නැහැ. උත්ප්‍රේරකය අවශ්‍ය උත්ප්‍රේරණය කරලා දෙනවා. අපේ කල්යාණ මිත්‍යා කියන්නේ අපිට උත්ප්‍රේරකයක්. සද්ධර්මය කියලා කියන්නේ අපිට උත්ප්‍රේරකයක්. බුදුජානනාංශ කියන්නේ අපිට උත්ප්‍රේරකයක්. අපේ ශීලයේ තමයි අපිට එකම සාක්කිට වෙලා තියෙන්නේ. ආන්න ඒකදී මේ උත්ප්‍රේරකයෙන් පෙන්වන දේ වැඩේ අරගෙන හරියට කල්බදු ක්‍රමයට මුදලක් අරගෙන පස්සේ මේ මුදල ආපහු දීලා ඒ අතරපද කාලයේ ශිල්පීය දක්ෂකමෙන් තමන් ව්‍යාපාරයක් කරනවා වගේ කල්යාණ මිත්‍ර ආදර්ශයට ගන්න. ධර්මීය ආදර්ශයට ගන්න. බුදුන්සේ පෙන්වන තියෙන ආදර්ශ නමුත් තමන් අතේ වැඩි තියෙනවා. තමන්ගේ සීලය තමන්ගේ සමාධිය තමන්ගේ ප්‍රඥාව ඊයතින් බලනකොට මේ වගේ සුළු පිරිසක් වුණත් ලෝකේ ඉන්න අග්‍රම පිරිස නෙමෙයි අනික් මිනිස්සු දිහා බලන හතුම් මරමින් හොරකම් කරමින් කාම මිත්‍යාචාරයෙන් බොරු කෙලෙමින් හිස්සචනෙන් ගත කරන්නේ. ඒ මිනිස්සුනේ මේක තවක් කතා කරලා තේරුම් කරලා පුළුවන් දෙන්න වේ පුළුවන් කරන්න වේ කියලා හිතනවා නිකමටවත්. අඩු ගන්න ඉඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ තීදිත් අපි නිතරම අරයාගේ මෙයාගේ වැරදි බල බල තමන්ගේ අඩුපාඩුකම් බල බල නැති වෙරිකම් කතා කරන එක තමයි මාර පාක්ෂික දේ. ඒක පැත්තක දාලා අපි කොතන හිටියත් ඒකචරි කියලා හිතනවා. ඒක විතරයි ඒක නිසා කිසි කෙනෙක් බනවන්න එපා මොනම දෙයකටවත්. කිසි කෙනෙක් අනවන්න යන්නත් එපා. අනවන්න හැම වෙලාවෙම මතක තියාගන්න නැති බැරිකමල තමයි එහෙම අපි කරන්නේ. ඒ නැති බැරිකම හීනමානයට වැටලා භාවනාවට බාධා කරනවා. බැරිම නම් කෙදිරි ගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් නිකන් අලම්මනම් අපාය කච කච කච ගන්න යන්න එපා. ඒකට අනික කෙනෙකුටත් බාධා මේ වාච වචනය පිළිබඳ ක්‍රියාවෙත් එච්චරයි. මනසෙත් එච්චරන්නේ සාක්‍ය සිංහෙක් වගේ තමන්ගේ කටයුතු සියල්ලම මට කරගතයි කරගතයි සියලු කටයුතු මම කරන්න ඕනේ කියන පදනමට ගිහිල්ලා වැඩ කටයුතු කරොත් අනික් කෙනෙක් ඇවිල්ලා කරන දෙයකට උදව් කරයි ඒක මිසක් මොනම දෙයකටවත් උදව් இல்லන්නේ යන්න එපා இல்லන්නේ යෑම බැගෑවීමක් වෙනවා බලන්න තමන්ට ඒක කතා කරන්න තු කරන්න පුළුවන් කියලා ඒකත් ඒකචාරී ගතියක් හැබැයි ඒක නෙවෙයි හැම පැත්තෙම පරිපූර්ණ පරිපූර්ණ ඒකචාරී ගතිය කියලා කියන්නේ ඒක සම්පූර්ණ පරිපූර්ණ ඒකචාරිකම කියලා කියන්නේ චිත්ත විවේකය. මේක අවශ්‍යයි. මේ ශිල්පීය ක්‍රමයෙන් තමයි අපි චිත්ත විවේකයට යන්නේ. ඒකට විස්තර වශයෙන් චිත්ත විවේක වේලාවේදී ඒකචාරිකම පරිපූර්ණ වෙනවා. ඉතින් ඒක තමයි ජීවිතේ එකම චිත්තක්ෂණය නිසා මේ කඟ කඟ වෙනගේ තනියඟ වගේ හැකිතාක් මේ විස්තර වශයෙන් පරිපූර්ණ හුද්දේ කලාවට ඒකචාරී ජීවිතයට යන්න අද දවසේ ධර්ම දේශනාව සිල් දිනාට හේතු වාසනා වේවා කියන මාතෘකාවෙන් ප්‍රාර්ථනාවෙන් දේශනාව නැවත කරනවා. සිල් දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනා වශයෙන්. ඉතින් අපි තව දාජි ගාථා සජ්ජහනා කරලා දේශනා නිම කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් කාටද කිවිචු කළ යුතු යමක් තියෙනවා කරුණාකරලා සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරගන්න විදිහට ඉල්ලා ඉන්නවා එහෙම කියන්න කරන්න දෙයක් නැත්නම් අපි යනවා ඒ තාතාචාති ගාථා සජ්ජහනාවේ වැඩසටහන නිමව සටහන් කරමු සම්පති විවේකය කියලා කියන්නේ අර ලැබිච්ච කාය විවේකයේ ලැබිච්ච චිත්ත විවේකය මේ දෙකම පිළිබඳව කිසිම උදන් ගැනීමක් කරන්නේ නැතුව කාය විවේකේ නොලබපු උපදි විවේකේ නොලබපු කෙනෙක් පහත් කළ සලකන්නේ නැතුව කාය විවේකේ ලැබපු උපදි විවේකේ ලැබු මම උසස් කළ සලකන්නේ නැතුව ඒක පිළිබඳව නොසැලෙන ගතිය උපදි විවේකේ වෙන්නේ අපි සාමාන්‍ය ගෙදින්දායේදී හම්බ කරන හැම දෙයක්ම උපදි කියලා කියනවා ඒ දේවල් ආඩම්බර වීමනේ අපිට තියෙන එකම ආස්වාද ජීවිතේ. පොසත් වෙනවා කියනකොට ඒතකොට ස්නායු පද්ධතියේ උපදිනවලු අලුතෙන් විභාගයක් පාස් වෙනකොට නොලබපු ලාභයක් ව්‍යාපාර ලැබනකොට මේ ඩෝපමයින් කියලා එන්සයිම් එක. ඒ ආපු ගමන් මුළු ඇඟම කිලිපොලා වෙනවා. මේ නොලබපු ලාභයක් ලැබුවා. නොලබපු විභාගයක් පාස් කරා. නොලබපු විපස්සනා ඥානයක් ලැබුවා. නොලබපු විදිහට බද්ධ පරියන්කයක් ගන්න පුළුවන් වුණා. නොලබපු විදිහට පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් වුණා. හැමදේම ළඟා වීමනේ. ඒ හැම ළඟාවීමකදීම හිත රසායනිකයක් නිකුත් කරනවා. ඩෝපමයින් කියලා එක තමයි ඇල්කොහොල් වල තියෙන්නේ. කුඩු ගන්නකොටත් ඒක තමයි හම්බෙන්නේ. ඉතින් කුඩු ගැහුවා හා සමාන අබ්බැහිකට අපි ඩක් වෙනවා මේ ජයග්‍රහණ හරහා. ඒකවල දැන් මියා ජයග්‍රහණ ලැබලා නැහැ. මම ලැබලා තියෙනවා. ඒක මට කියනවා මෙයා නීචයි. එයා දන්නේ නැහැ. මෙයා පහත්. මම උසස් කියලා එනවනේ. ඒකනේ අපි මේ ජීවිතේ බුද්ධ විඳින දේ. අන්න ඒක කරන්න. අත්තුක්කන් නේවත්තුක්කන් සේති නොපරම්බේති. මෙයා ලැබලා නැහැ. ඒ ඕන වෙලාවක මම ලබන්න පුළුවන්. දැන් මම ලැබලා තියෙනවා. හැබැයි ඒ ගැන උද්දාමය වුණොත් මම මෙයාට දෙඩි පල්ලෙහා. ලැබපු දේ අත්තුක්කන්සන පරවම්බන කරනවනම් නොලබපු මිනිස්සයා ලැබුවට පස්සේ මං වගේ පහත් නොවෙන්න ඉඩ තියෙනවා. මම ලැබලා පහත් වෙලා. ඒ නිසා ලැබපු දේ පිළිබඳව තමයි උපදි කියලා කියන්නේ යමක් කමක් කිසිම දෙයක් පිළිබඳව ඒක විවේකීව බලනවා මිසක් අන්තර්ලෝක වශයෙන් ඔළුවේ පලඳව ගන්නෑ. බාපණයක් වශයෙන් දාගන්නේ නැහැ. ලාංඡනයක් වශයෙන් පළඳ ගන්නෑ. බැජ්ජෙක් ගහ ගන්නෑ. ලැබිච්ච සෑම උපදියක්ම විවේකයේ සඳහා විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා පටිච්ච ගන්න බැසි. මේවා නිකන් සත්‍යයේ හැවවාගේ. උග ආවයිරතෝ ඇහැල්ලා යනවා. ආන්නේ විදිහට ලැබිච්ච හැම ළඟාවීමක්ම ඒකට උසස් උසස්සේ ලැබෙන්නේ ඉතින් මේ ලැබිච්ච හැම දෙයක් පිළිබඳව විවේකීව බලන්න. අපේ හේතුඵල සම්බන්ධය නිසා ලැබුණා. මම සාක්ෂිකාරයක් වුණාට මං උදම් බැනුවොත් මම උපදී විපත්තියටපත් වෙනවා. උපදී විපත්තියක් වෙනවා යාට. කර්ෂය කරේ රත්තරන් බැඳලා ඉන කතාවක් තියෙනවා. කර්ෂ කොච්චරකට උහුමම කර කර ඉන්නේ. ඉතින් රත්තරන් බැඳලා බැලුවේ උගේ වැඩේම කියාපාට. අද අපි දරුවන්න මොකද්ද උගන්වන්නේ කියන ප්‍රශ්න තමයි මට තියෙන්නේ. අපිට උගන්වන්නේම ওই උරුට්ටුවනේ අපි දැන්. අර කරලා බාගෙන අරයට වැඩි පහේ පස්සේ ඉස්සත් සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ 10 පන්තියේදී සම්මාන මෙච්චර ගාණක් ලබන්න ඕනේ ඊපස්සේ උසස් පෙළ මෙච්චර ගන්නවා ඉතින් ඊට පස්සේ ඒ දරුවට ඒ ළමා වයසේදී ඔළුවට දාන මේ කක්ක ටික අහන්න දයාගෙන් විභාගේ පාස් වුණාට පස්සේ සිල් දිනස ගන්න මොකද කියන්නේ ඔස්ට්‍රේලියාවේ දෙකක් ආවා විභාගේ පාස් වුණාට පස්සේ සිල් දිනස ගන්න විභාගේ පාස් වෙනවා කියලා කියන්නේ අම්මලා තාත්තලා මෙහෙන් හන්දිවල අතහැරලා එහෙ ගිහිල්ලා විභාගේ දාලා විභාගේ පාස්. පණුවල ළමයි එල්ල මැරලා. මොනම අකාටවත් හිතාගන්න බෑ. යකෝ මේ පේලුනන එල්ල මැරලා ඉන්න සාධාරණයිනේ. මේ කිල්ලෙත් තරහ වෙලා නෙවෙයිනේ. මේ තරම් ආතතියක් එක්ක ජීවිතලා විභාගේ පාස්ලා මොන කුණක්ද මේ? කොහෙද අපි මේ පොඩි උන් තල්ලු කරන්නේ? ඉතින් උන් අම්මට අප්පට වෛර කරන්නේ නැතුව මොනෝ කරන්නේ? ඒ අම්මට අප්පට කරන වෛරය තමයි අර පෙන්නන්නේ. දැන් ඊට පස්සේ පද්ධතියට මොකද වෙන්නේ? කච්චිලාන ගිහලා හාමුදුරුවෝ ගාට ගිහින් අනේ හාමුදුරේ අපේ දරුවෝ සීරි නසා ගන්න හදනවා. එයා යාළුවා කියලා දිනවා සාගන. අනේ මේ කට්ටියට උපදෙස් දෙන්න ඉන්නේ. ඉතින් මොකෙන්ද බණ කියන්නේ? මොන මොන ගාතාවද අපි මාතෘකා කරන්නේ? නමක් කම හොයාගෙන පුතේ හොයාගත්තාම හො වෙන්නගෙන මේ හොයාගෙන වහ කාලා. ඊ තරම්ම තුවක්කුවට උන්නේ දාලා හිර කරලා වෙඩි දෙනවා වගේ පොඩි උන් පාවිච්චි කරලා මේ කරන දේ අපි අපේ නෑදෑයින් අපේ යාළුවන්ට මොනවද දෙන්න හදන්නේ? මේ උපදිවි විපත්‍යයි. එක එක දේවල් දීලා ඒකට ආඩම්බර වෙනවා කියනවා. දැන් කියන උපදිවි විවේකයක් ගනු. ඔක්කොම හම්බ කරපන්. පන්දිසාංශ කියන්නේ බුරුමේ ඔබ සෑම ශිල්පයක් ඉගෙන ගන්න හැම භාෂාවක්ම හැම ව්‍යාකරණයක්ම හැම ශිල්පයක් ඒකල නිකන් නිකන් සිලිබිලිස් වගේ හිටපන්. මොනම දෙයක්වත් දන්නේ නැහැ. ලොකු සාංශ කිව්වේ ගුණව සංගාන ජීවත් වෙනවා. ඔය සංස්ථාවේ කිට්ටු කරන්න කවුරක්වත් හිටින්නේ නැහැ අපේ ලොකු දාන්තිකේ. කිසිම තැනක කොඩි දාලා නැහැ. කිසිම තැනක නැහැ. ඔක්කත් නැහැ ඉන්නවා. ඉතින් කියනවා මේ උගදනේ බයිනවලු කැලියට රින් ගන්න ගමේ ඉන්න බැරි නිසා කියලා කට්ටිය. නම් මන් දැක්කාම නම් එහෙම කියන්නේ නැහැ. මුදුනාතර කිසිම දෙයක අඩුවක් නැහැ. සියලු ඥාන තියෙනවා. සියලු හැකියාවල් තියෙනවා. වයස තියෙනවා. රූප ස්වභාව තියෙනවා. දැනුම තියෙනවා. කිසි කරදරයක් නැහැ මේකේ වාඩි වෙච්චාම පූසක් පොට්ටුවට තිබ්බාගේ දෙලියේ ඉන්නවා. කාටවත් සුදු විදුවසට පාන්න පොටෝ ගාලා පතාත්ම එහෙම දෙන හේ කරගෙන ඉන්නේ මොකක්වත් නැහැ. ඒව කරන්න මම අපරාධ කළා නැහැ කියනවා. මම කියන එහෙම දඩුවම් මට කරන්න කවුරුත් වෙන්නේ නැහැ. මොකද එහෙම අපරාධ මම කරලා නැහැ. ඒ දෙනම මම දැකලා දෙන උපරිම පිළිච්ච දෙන්න සම්පූර්ණ ගත කර ජීවිතේ දැනටත් කන්ඩිෂනට ගත කරන්නේ මුන්නම උත්සවයක්වත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් යෝගාවචරෙත් එක්ක උන්ට ගහනවා බයිනවා හදනවා එච්චරයි. ආට උපදෙවි කියන්නේ. සියලු සත සම්පත් ලැබලා තියෙන කියන්නේ දැනට අර ගුරුන් පිළිබඳ ඉතිහාස පොතේ ලියන ලියපු එකන කියනවා විපස්සනා අධිරාජ්‍යයේ අධිපති කියලා. ඒ කියන්නේ විපස්සනා අධිරාජ්‍ය අධිරාජ්‍යය කියලා. එන්න මොකක් කතාවේ ඉඳන් තමයි වෙලට කරගෙන ඉන්න. සීල උපදී තියෙනවා. කියන යමක් කමක් තියෙනවා. පූර්ණ විවේකීව තියෙනවා. කිසිම කෙනෙකුට පේන්නේ නැහැ මෙයා ඔතන බලන් රජ කෙනෙක් කියලා. ඒක නේ බිසිංහල ඉතිහාසයේ වටන්න බැරි. ඒ කියන්නේ අපි තේරවාදී කොච්චර ජාතිකව වටන්න බැරි. මොකද හැකියාවල් තියෙන මිනිස්සු කවදාකවත් ළඟට පාන්න යන ජේම්ස් බොන්ඩ්ගේ කඩුව පිස්තෝලේ ගන්න යන්නේ නැහැ. කිම්ජි ආරගේ කඩුව අරගෙන එමු සටන කණු කඩුව ඒව කියන්නේ යන්නේ නැහැ. කර බැතින් එකයි. සම්පූර්ණ විදිහට අපි ළඟ දැහැිලා තියෙන අපි දන්නේ නැහැ. මොකද ඒ? ඒගොල්ලෝ කියව සාකච්ඡා කරා. ආ රජිත් මන්ට කියවද? ඔව්. ඔව් කියන්න මම පස්සේ අරගෙන. හතරක් තියෙනවා දැක්කේ. හොඳයි. ඒ නිසා අපේ මේ මේ සංස්ථා විවස්ථාවල අරණ්‍යවාසී ජීවිතයේ අපිට ඕන තරම් අවස්ථාවල් තියෙනවා මෙන්න මොනම කෙනෙකුටවත් ලබා ගන්න බැරි හැම දක්ෂකමක්ම හැම හැකියාවක්ම හැම විෂයක් හැම භාෂාවක් ඉගෙන ගන්න. බෑ කිසි තැනක අඟ පෙන්වන්න යන්න එපා. කිසි තැනක අඳුර පාන්න යන්න එපා. ඔක්කොම වසංගන ජීවත් වෙනකොට මේකේ දස දිග පැතිරෙන සුවඳක් එනවා. ඒක වළක්වන්න බෑ. ඒක නිකන් හඳුන් තෝරලා සුවඳ වගේ නෙවෙයි. දස දිග යන සුවඳක්. ඒක පටන් ගන්න දැන නිසා උපදිවීකේ කියලා කියන්නේ අපි යතින් බලනකොට දැනටමත් ඒක දන්න. දැනටමත් අපි ඒක පිළිබඳ ප්‍රතිපත්ති පුරුණ පිළිසක්. ඒක දැනගන්න පුළුවන් ඉන්නේ කවුරුත් Taman ගැන දන්නේ නැත්තම්. කවුරුත් ඇවිල්ලා මේ උපවාසික නම මොකක්ද කියලා අහනවා. ආ දන්නා එහෙනම් දැනගන්න වැඩේ හරියි. ඈත ඉඳගෙන වැඳගෙන ආ මේ අහවලාගෙන කියන්නේ එනවනම් ඌට අපායේ ගියත් අන්තිම අධියට යන්නේ. ඒක කතා දෙකන්නේ කඩාගෙන වෙනවා. ඕන තැනක යන්න පුළුවන්කම තියෙන පොළවේ බැස ගියා. කැමැති තැනකට ගියා. කැමැති තැනකට ආවා. ඉන්න පුළුවන්කමක් තියෙනවා දැනගෙන ඉන්න උපදිවිකේ සිවුරට තියෙන හැම ගෞරවයක්. මොකා සිවුර ඇඳත් අඩු කුලේක සිවුර ඇඳත් ලොකු කුලේ සිවුර ඇඳත් උ නිවන් දැක්කත් නැතත් බුදුහාමුදුරන් සිවුරට වැඳපන් ඌ අහන්න යන්න එපා නිවන් දැකලා නැද්ද කියලා ඉතින්ට උපදිවිගේ රකින්න සන්නාහය තමයි මේක. ඒ මෙහෙන් පිළිගන්නේ ඥානසී ආන්දු කියනවා සිවුගන්ධගත් මනසේ බණ්ඩාරන මාත්‍ර වෙඩි තිබ්බා. ඉතින් මිනිස්සු ඔක්කොම සෝම්පාල සෝම්පාල කියන නම කියන පටන් ගත්තා බාහිර බහැර යන්න බෑ. ඉතින් මොකද කරන්නේ අපි කම්පැනි එක්කෙනෙක් නේ කියනවා. ඌ හොඳ වැඩක් කළොත් ඒක අපේ. ඌ නරක වැඩක් කළොත් ඒකෙන් එකක් තමයි කරන්නේ. දැන් හග්ගෙඩි හග්ගෙඩි කියනවනේ. මොනව කරන්නේ? යුරන්න ගතට පස්සේ කාටත් හග්ගෙඩිය තමයි. නෑ නෑ. සමහරව දන්නවා මලියදේව මහරතන් වහන්සේලාත් එමත් ඔය යුරස්ස වැංගිලා හිටි මෙයා මලියදේව රහතන් වහන්සේ කියන දන්නේ නෑනේ. ඒ දෙකේම අතර වෙනස තමයි ෂේප් එක එකයි තියෙන්නේ යුරට හැංගුණා උපදීවිකේ ගත්ත කියන්නේ. මම දන්නේ ඒක නම් මට ගිහි කාලේ ඉඳලම තිබුණු අසීමිත ආශාවක්. හැම ශිල්පයක්ම ඔය කවුරක්වත් දන්න ශිල්පයක් මම අරින්නේ නෑ. වැඳලා හරි ඒක නෑ. හොරෙන් හරි ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක මට අත්‍යවශ්‍යයි. කවුරක්වත් මාව වළක්වන්නත් බෑ. අහවල දේ නොකර ඉන්න ඕනේ කියලා නෑ. මේ කෙරුවට මොකද ඒක අතාරින්න පුළුවන්කම තියෙන ඕන වෙලාවට. අතහැරියා පැත්තක තිබ්බා. ඕන වෙලාවට ගත්තා. විවේක වෙනවයි කියලා කියන්නේ සියලු ශිල්ප ඉගෙන ගන්නවා බිම තියන්න පුළුවන්. සර්පෙක් හැවහල්නවා වගේ. ඉතින් ඒකට ඒකට මම පැහැදිලිව ප්‍රකාශ කරන පැවිද්ද කියන එක පුදුමාකාර අවශ්‍යතාවයක් කඩුවකට කපුවක් වගේ. කඩුවක් එළිය තියන්න ඕනේ. කඩුව නිතරම කොපුවක දාලා තියෙන සිවුර ඒ අතින් බannකොට මුත්තට බැනුම් ගන්න පුළුවන් තැන. ඔක්කොම කොච්චර ගොනුතිබ්බත් කට්ටිය බයි. ඉතින් ඒකට ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. ওই තනි වෙන්න. ওই පැත්තකට ගිහිල්ලා සිවුරක් දාගත්තට පස්සේ ඒ ඌ මුළු නරකෙච්ච එකක් කියලා ඕන කෙනෙක් බාන්න. ඒක විසිරු දැම්මම ඔළුව නරක කියලා කියලා කවුරුත් දානවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ගෙවල් වල ඉන්න බැරි එකා අනිත් එක තරහා යලා වෙන්න ඇති. ඒ බැලුවලා ඉන්නා කියලා ඒ ගානට වැඩනකොට පස්සේ අපිට කිසි කෙනෙකුගේ ප්‍රශ්නයක් නැහැ. ඔන්න උපදිවේගය මම විසඳන හැටි. මම දැන් අනිත් කටේ වෙන වෙන තාලුවට විසඳන හැටි මම නම් විසඳන්නේ ඔකට තමයි. හැම ශිල්පෙම ඉගෙන ගන්න ඕනේ. මම හැම පැවිද්දෙකුටම කියන්නේ නෑ බෑ කියන වචන දෙක ඩික්ෂනරියේ තියාගන්න මේපා. කාටවත් නෑ බෑ කියන්න. දැන් නැත්තම් අහලා වැඳලා ඉගෙන ගන්න. බෑ කියන්නත් එපා. පුළුවන් වෙලාවට කර දෙන්නම් කියන්නේ. අය කාටද කරන්නේ යන්නේ අහන්නේ. ඒක අපිට වැඩක් නෑ. ඉදිරියපත් වෙච්ච මොන සැපිලි වැඩේ කරා ප්‍රතිඵල අපේක්ෂාවකුත් නෑ. වැඩේ කරා දිනුවරට හැරපියා යන රජ කුසී. අර ගිය පාර ගාතාවේ තිබුණේ දිනුවරට අතර දැම්ම ගියා.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 Come on, come it up. Swapati. Swapati.